අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට සූදානමක් අසෙල් ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. අපි ඉල්ලා සිටිමු නන්දසිරිගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරන්න තියෙනවා. අවසර ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 21ක් ලැබිලා තියෙනවා. 21ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු තෙරුවන් සරණයි. ගෞතර ස්වාමින් වහන්සේ. මා ආනාපාන සති භාවනාවේ මූල කර්මස්ථානය ගැන සිහි යොමු කරමි. මද වේලාවකින් හුස්ම රැල්ල නොදෙනී යයි. බොහෝ වේලාවක් එසේ සිටීමේදී මාගේ වම් නාසයෙන් විශාල රස්නයක් ඇති වී ඒ ගැන මෙනෙහි කිරීමෙන් පසු එය නැති වී යයි. එමෙන්ම දත්වලද විශාල වේදනාවක් ඇතිවේ. එදෙසද සතියෙන් බලා සිට මෙනෙහි කිරීමෙන් පසු නැති වී යයි. සක්මන් භාවනාවේදී දෙපා වලට සිහිය තබාගෙන සක්මන් කිරීමේදී යටිපතුල් වලට වර එක අධික රස්න ගතියකුත් තවත් අවස්ථාවකදී අධික සීතයකුත් දැනේ. වම් මතයේද උඩ සිට ඇඟිලි දක්වාම සීතල ගතියක්ද දැනේ. දෙපා ඔසවන සහ බිම පතිත කිරීමේදී බර ගතියකුත් ඉදිරියට ගෙන යාමේදී සැහැල්ලු ගතියකුත් දැනේ. ඉදිරියට ගමන් කිරීමේදී තබන තබන පාසටහන් නැතිව නැති වී යන සැටිද හොඳින් අත්දකිමි. මේ මාගේ භාවනාවේ අත්දැකීමයි. ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් වූ නිවන අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. ඔය ඒකට මේ මේ සඳහන් කරලා තියෙන পায়ට දැවෙන්නේ නැහැ, කයට දැනෙන්නේ නැහැ. බර හැල්ලු ගති, පරියන්කේ දැනෙන ආසේ දැවිලි, දතිය දැවිලි වගේ තියෙද්දිත් Tamanට සතිය පිහිටව ගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියන කාරණාවත් කිව්වනම් මේ වටිනාකම බොහෝමයි මේ වார்த்தාව. ඉතින් අපි අහමුදකට උත්තරේ බලන්න ලියපෙකනාගෙන් මේ විස්තරය තියෙද්දි Tamanට මේවා බාධක අරියාදු විදියට වැටුණාද නැත්නම් සත්‍ය පවත්වාගෙන යන්න මේ බාධාවක් නැතුව කරදුනා නැත්නම් ඇත්තටම මේවා සත්‍ය පවත්වා ගන්න සාධක වුණාද කියන එක කැමැතිද අත උස්සන්න ස්වාමීන් වහන්සේ මා සතියෙන් පවත්වා හිටියේ ඔය ටික නොලියපේ ගැන දෙන තරහකුත් නෑ මගේ මොකද කියනවා මේ කෙල්ලෙකුට ලියුම් ලියනකොට මම ඔයාට ආදරේ කියලා ලියන්න එපයි කියලා වටේ ඒවා ලියන්න කියනවා. මට ඕක දන්නේ නැතුව මම ඕක වරලවගෙන තමයි මට මේ මේ ඔය විවාහයත් අප්සෙට් කි. ආදරේ කියලා කියන්න බෑ. කියන්නේ නැතුව ඉතින් මේ ලේන්සු දෙන්න කියනවා, චොක්ලට් දෙන්න කියනවා. ඒක තේරෙන්න අරින්න කියලා. දැන් මම කියනවා නෑ යකෝ ලියපිය කියලා. ඉතින් ඒ නොලියවට තරහ වෙන්න එපා. මොකද මේ ඒක බුදුහාමුදුරුවෝ කිව්වට මම එහෙම බැන්නේ. ගිහිම බලනවා නම් නොලියයින් එකේ වටිනාකමක් තියෙනවා. මේ වඩන්නෙම සතිය. හැබැයි ඒ වෙලාවේ සතිය තිබුණා නැද්ද කියලා ලියුමේ ලියෙන්නේ නැහැ. එහෙමයි සාවිනස්. ඒකට මොකද්ද කට උත්තරේ දෙන්නේ දැන් නොලිව්වට දඬුවම් කරනවට විරුද්ධව මොකද්ද කට උත්තරේ? නොලිව්වට සමාව ඉල්ලන. ඒව දෙන්න සමාව නම් කොහොමකත් මයි ළඟ නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන අර ආදර ගෞරවය කරනකොට නම් කියන්න හොඳ නැහැ කියලා එකක් තියෙනවා. කෙල්ලට කෙලින් කියන්නේ නැතුළු මේ මම ලව් කරනවා කියලා නිකන් වටින් කැරකෙන එක තමයි කරන්නේ. ඉතින් ඒක තමයි මේකෙත් තියෙන්නේ. ඒ නිසා කවදා හරි මෙව අස්සිටමට සත්‍ය පවත්තන්න ඕනේ කියලා කිව්වනේ ඊට පස්සේ කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙතෙක් කල් කියන දත එකක්මයි බඩ එකක්මයි ඉස එකක්මයි ඇවිල්ලා තියෙන දැන් ඔක්කොම සතියට කරුණු. ඉතින් ඊට පස්සේ ඉතින් ආයෙ සතිය කරන්න කවුරක්වත් නැහැ. බලන්න ඔය කොයි එක තිබ්බත් සතිය පවත්තන්න පුළුවන් කියන අදිෂ්ඨානේ අතර ගත්තට පස්සේ මොකාද නැහැ කියන්න කෙනෙක් ඉන්නේ. දැනට අපිට වෙලා තියෙන්නේ සතිය පවත්තන්න අරක නිසා බෑ මේක නිසා බෑ කියන එක. ඒවා සත්‍ය පැවැත්වෙනවා සාධක බවටපත් වෙනවා. ඒක තිබුණට ඒක අත්විඳට ඒක දැනගලක ප්‍රකාශ කරනකන් Tamante ඒකේ අයිතිය නෑ කියලා කියනවා. Tamante බුද්ධිය නෑ. Tamante ඒක සමාදන් වෙන්න බෑ. Tamante ඒකේ ආනිසංස ලැබෙන්නේ නෑ. ඒ නිසා බුද්ධියට සින්න කරගන්න ඕන නම් ඒක තමයි මෙතෙක් ජීවිතේ උපයාගත්ත, භාවනා උපයාගත්ත, sannivedanaye උපයාගත්ත, අදහස් ප්‍රකාශ කිරීමේ උපයාගත්ත උතුම්ම දේ ඒකෙන් පටන් ගන්නවා. හොඳයි සර්. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දෙපා නැමද අවසර පතමි. ස්වාමින් වහන්සේ අද පාන්දර පරයන්කේදී මා ලැබූ අත්දැකීම් මෙසේය. අරමුණකින් තොරව කය දෙස බලා සිටීමි. විනාඩි 45ක් පමණ පසු ප්‍රස්වාස වාරැල්ල පමණක් දැකගත හැකි විය. දිගටම නාස්පුඩුවේ ප්‍රස්වාස වාරැල්ල පමණක් වාතයට මුසු වනු දුටුවෙමි. බඩ දෙසින් පපුව දෙසට වාත ධාරාව තල්ලු කරමින් උගුර තද කරමින් හුස්ම රැල්ල පිටවීමට වෙර දරනු දුටුවෙමි. එඟ දරදඬු විය. කියාගත නොහැකි දරුණු ශරීර තෙරපුමක් ඉහළ දෙසට ඇදුනි. ත්‍රිවිධ රත්නයට ජීවිතේ පූජා කර ඇති නිසා එය දරාගත හැකි මට්ටම දක්වා සතියෙන් ඒ දෙසම බලා සිටීමි. තව දුරටත් දරාගත නොහැකිව වේගවත් ආස්වාසයක් නොදැනීම ගත්තෙමි. නැවතත් සතිමත්ව කය දෙස බලා සිටි මට මේ தත්වයට පස්වතාවක් පමණ මුහුණ දීමට සිදුවිය. උපදේශපතා ඔබ වහන්සේට මේ ලියා දන්වමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන සාක්ෂාත් වේවා. සාදු සාදු මේ ප්‍රශ්නේ උදේ ජයරත්න මහත්තයා ඇහුවා මං කව ජයරත්න මහත්තයන් දැන් දවලුත්තෝ ගහනවා දැන් ජයරත්න මහත්තයා කට උතර දෙන්න ඕනේ ඒ නිසා මයික් එක යනවා ජයරත්න මහත්තයා ওই මයික් එක ගිහලා දෙන කවුරුද ඕකම නෙවෙයි දෙන්න කොපි කරලා දන්නේ නැහැ මේ කිට්ටුවෙන් යන ප්‍රශ්නයක් ඇහුවේ මම ඒකට අල්ලගත්තා ඒකට ප්‍රශ්න 19යි මට හම්බ වෙන්නේ නෑ 10 20යි වරද්දක් නැතුව හරියට කියන්න ඕනේ වරද්දලා තිබුණොත් එහෙම බලාගෙන. ස්වාමීන් වහන්සේ අත් වශයෙන්ම ඒ උදේ අහපු ප්‍රශ්නේ මම ලිඛිතව ඔතන ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මේ ප්‍රශ්නේ ඇහෙනකොට මේ හිතුණාද මගේ ළඟට එනවයි කියලා ප්‍රශ්නේ උත්තර දෙන්න අවස්ථාව. <laughs> ඊට කලින් ප්‍රශ්නේ මම බාර දුන්නේ. මම උදේ උදෑසන ඇහුවේ මේ මේකම ජරත මහත්තයාගේ ප්‍රශ්නේ. නෑ ඒක නෙවෙයි. පරයන්කේදී භාවනා කරගෙන යන විට සිත ටිකින් ටික නිසංසල වීගෙන යනවා. එතකොට ඒ අතරතුරදී අපිට සිතට එක්තරා සුවයක්, ඒතර මානසික සුවයක්, ගතට සුවයක් දැනීගෙන අවසාන අවස්ථාවේදී ඊටාම තැම්පත් තත්වයකට සිත යනවා ඒ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම අර ආස්වාස ප්‍රාස්වාස කරන බවක් තේරෙන්නේ නැහැ. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක කියා තිබෙනවා මේක අනිමිත්ත සමාධිය කියලා. මම හිතනවා ඒක කියලා. ඒ අවස්ථාවේදී ඉන්න පුළුවන් සෑහෙන වෙලාවක්. නමුත් ටික වේලාවක් යනකොට ඒ తත්වය නැතිව ගිහින් නැවත වරක් ආනාපානට හිත යොමු වෙනවා. ඕ ඉබේම යවෙනවා. ඉන්පසු ආනාපානය නැවත කරන කල ඒ මූලික කපටහන් කරන කල නැවත සෙමින් සෙමින් නැවත පෙර තත්වයටම යවෙනවා. මේ වගේ කීප වාරයක් යන්නට පුළුවන්කම තියෙනවා. මම ස්වාමින්වහන්සේගේ ප්‍රශ්නේ ඇසුවේ මේ අවස්ථාවේදී අප කුමක් කළ යුතුද කියන එක. හරි ඒක උත්තරේ මම බලාපොරොත්තු වෙන ප්‍රශ්නෙමයි වරණගන්නේ. උත්තර දෙන්න කියලා කියන්නේ. ස්වාමින්වහන්සේ උදේ උත්තර දුන්නේ මේක එක්තරා විදිහක තමාගේ දෙපැත්තට බර අපේ මේ මුල් කරගෙන තියෙන්නේ අවිද්‍යාවෙන් ඒ සමගම මෙය භාවනාවේ එක්තරා සාර්ථක සාර්ථක ගතියක් මතුවීම බවත් පෙන්වනවා මම හිතන්නේ ස්වාමින්වහන්සේ කිව්වේ මේ දිහාම ඒ විදිහටම හිත යොමු කරගෙන ඉන්න කියන එක. ලකුණු සෑහෙන්න කැපෙනවා. මම හිතුවේ හොඳ දොස්තර කෙනෙක් හින්දා හරියටම මන් දීපු උත්තරේ ඒ විදිහටම කියයි කියලා. තාම තාම මේ ප්‍රශ්නෙට උත්තරේ දැන් මම අහනවා මම මේ මේ ලියාපු එකන වෙන්නේ ජරත් මතය හරස් ප්‍රශ්න අහනවා. ඒක න මොකද්ද කරන්න ඕනේ දැන්? ඔය අහන ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ? සෑහෙන අමාරුයි. ඒට <laughs> ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුර නම් මට මතක හැටියට එක කොටසක් පමණ මේ එක්තරා මධ්‍යස්ථ අවස්ථාවක පැවැත්මින් තියෙන්නේ අපේ අවිද්‍යාව උඩ මෙය නොදැනීම උඩ මේ රඳා පැවතෙන බවකුයි මගේ හිතේ මට තේරුණ හැටියට තේරුම් ගත්තේ. හරි මම අහපේ කරන්නේ මොකද්ද දෙන උත්තරේ දැන්? මම මෙහෙම යනවා හුස්මක් එකපාරට හෝස් කාලා එනවා ආයෙ නැති වෙනවා. භාවනා යෝගාවචරය නැවතත් මේ පැත්තට මතු වුණොත් කොහොමද කමඨාන සුද්ධ කරගන්න ඕනේ? මොකද්ද මේ සඳහා මේ යෝගාවචරය ඊගාව දවසේ වෙනකොට මොන දැක්මකින් මේකට මොන දෙනවද කියන ප්‍රශ්නේ. දීපුත්‍ර එකක්වත් බාර ගන්න නැහැ මම අංග සම්පූර්ණ උත්තර විදියට මේ කෙනාට අපි විශ්වාසයක් ඇති කරන්න ඕනේ. ඒක සාර්ථක තැනක් හරි. දැන් ඊගා දවස් මෙහෙම වුණොත් මොකද කරන්නේ? මම ඒ යෝගාවචරයට මගේ අදහස කියනවා නම් ඇත්ත වශයෙන්ම ඒ වෙන සිද්ධිය දිහාත් දිගටම බලා සිටින්න කියන්නේ. ඒතර කමටහන මොකද්ද සුද්ධ වෙන්නේ? දැන් මේ ප්‍රශ්නේ අහලා මේක දිගේ දිගටම බලාගෙන කියනකොට යෝගාවචරය මොන විශ්වාසයෙන් මොන සද්ධාවෙන් මොන සුද්ධියක්ද මෙයා ලබන්නේ මොකද්ද උත්තරේදී අපි දෙන සාධාරණීකරණය එයා ඉතිසලත් ඒක කරලා තියෙනවා දැන් ප්‍රශ්නයක් අහනවා මේ වගේ දෙයක් ආවොත් මං ඉස්සරහට කරන්න කොහොමද ඕකම බලන්න ඉන්න කියලා කියනවා නමුත් ඒ සඳහා අපි විශ්වසනීයත්වයක් එහෙම නැත්නම් මේකට හේතු කාරණු දැක්වීමක් එහෙම නැත්නම් මේක සාධාරණීකරණයක් කරන එකෙන් තමයි අපි මේකට පොඩි සුතමේ ඥානෙ පොඩි තල්ලුවක් දෙන්න ඕනේ එතකොට තමයි යෝගාවචර මේක අභියෝගයට බාර අරගෙන ඉදිරියට බලන්න. එහෙම නැත්නම් ඕක දිගටම කරන්න ඕන කී කරන යන්න ඕන කියලා කිව්වට යෝගාවචරයට ආත්ම ධෛර්යය ඇති වෙන්නේ නැහැ. වැරදි නෑ උත්තරේ. අන්නේ ආත්ම ධෛර්යය ඇති කිරීම සඳහා කරුණු දැක්වීම යෝගාවචරගේ පක්ෂයට අයිති නෑ. ඒක මේ ප්‍රශ්නේ උත්තර දෙන ගුරුවරයා ඇතේ තියෙන්නේ. ඒක නිසා ජාරත් මහත්තයා අහපු ප්‍රශ්නේදී අපි සාකච්ඡා කරා විනාඩි 10ක් 20ක් විතර වගේ. ඉතින් මෙතෙන්දි තියෙන්නේ රූප ධර්ම ඇති නැත්නම් හයියෙන් හුස්ම ගන්න ගතිය සහ රූප ධර්ම නැති දෙක වරින් වර මාරු වෙනවා. මොකක්වත් නැත්නම් යනවා ආයෙත් එක්ක හුස්ම තද කරලා හුස්මක් ගෑනිනවා නැත්නම් හුස්මක් ගන්නවා නැත්නම් හුස්ම ගන්න බව තේරෙනවා. මෙන්න මේ දෙක දිහා ඒකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය ඒක හොඳයි කියන වර්ග ભેදයකින් තොරව පංගු peerුවකින් තොරව දෙක දෙස බලා සිටීමන තමයි මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙනවයි කියලා කියන්නේ. ඉතින් ඒක යෝගාවචරය gederදී ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. පන්ති කාමරේ ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. මේ දෙකම දිහා බලන්න කියනවා. නමුත් ඊට ඉස්සරලා අපි මේ පළවෙනි දවස් තුන හතරේ භාවනා කරද්දී පුළුවාතරම මේ නැති එකට යන්නනේ අපි උත්සාහ කරේ. තියෙන අරමුණ දිහා බලන ඉඳලා ඉඳලා ඉඳලා ඒක නැති එකට යන. දැන් කියනවා නැති එකයි ඇති එකයි සම කරන්නයි කියලා. ඉතින් ඒකට උපදේශවල කියනනේ හුරස්ගතිය. මෙතෙක් කල් කිව්වෙත් නැති කරන්න. දැන් කියන නැති එකයි ඇති එකයි එකට ගන්නයි කියනවා. යන්න වැඩමුළු දෙකකට ඉස්සෙල්ලා ආපු වෙලාවේදී ඒ නැති එකට අගේ කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ආවා. ඇයි අගේ කරන්නේ නැති එක? අපි මෙතේ අරමුණක් එක්ක සතියක් එක්ක ගියා. අපි දන්නේ අරමුණක් නැති සතියක් ගැන. ඒ නිසා අපි අරමුණට බැඳෙන ගතියක් තියෙන. ඒක රූප ලෝකෙට බැඳෙන අයගේ හැටි. ආන්නේ වෙනකොට මේ මොනවත් නැතුව බලා සිටීම මොලේ දුර්ලකමක්ද මානසික රෝගයක්ද මතකයේ පිළිබඳව දුර්ලකමක්ද කියලා යෝගාවචරය නැතිකමට බය වෙන්න ඉඩ තියෙනවා. එතකොට හුස්මක් ගන්න හදනවා. ඒ ගැනේනවා. ඒක තමයි ආත්ම දෘෂ්ටි කියලා කියන්නේ. තව සෝගාවතර කට්ටියක් හිතනවා හුස්ම තියෙනකන් කෙලස් හුස්ම ගෙවුනට පස්සේ තමයි හොඳ කියලා නැති එක හොඳයි ඇති එක හොඳ නැහැ කියන මේ විදිහට අපේ මේ ඉන්න පිරිසෙන් භාගයක් භාගයක් මේ අර්ථ අන්ත දෙකේ ඉන්නේ. අන්න අන්ත දෙකට ආවට පස්සේ මේ දෙකටම සමහිත දානවයි කියන එක කවදාකවත් අපි අම්මලා තාත්තලා අපිට උගන්වන්නේ නැහැ. කවමදාකවත් දේශපාලනචයෙක් උගන්වන්නේ නැහැ. කවදාකවත් ආර්ථික විශේෂඥයෙක් උගන්වන්නෙත් නැහැ. කවදාකවත් සමාජ විද්‍යාඥයෙක් උගන්වන්නෙත් නැහැ. මෙතෙන්ට එනකන් කියලා දීලා හරියන්නේත් නැහැ. ආවට පස්සේ කියන්නේ ওই දෙකටම සමසේ බලන්නේ. ඒ නිසා යෝගාවචර කියන්නේ ඔබ දැන් එකට සුදුස්සෙක් අනිත් දවසෙත් ඕකේනවා. ආවෙ නැත්තම් ගණන් ගන්න එපා. ආවොත් මේ දෙක දිහා මොනවාක්වත් නැති තත්ත්වෙත් ඇති තත්ත්වෙත් දිහා සමහිතින් බලහන් ඉන්න. ඉතින් ඒ සඳහා අපි උපමාන තුන හතරක් ඉදිරියට ගත්තා. මේකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා යන්නේ මේ භාවනා දියුණුවක් කියලා හිතාගෙන. ලෑස්තිලා යන්න මේක එකට වැඩි එක හොඳයි කියන්නේ නැතුව දෙකටම සමහිත දාන්න. ඒකට කියනවා අපි උපේක්ෂාව කියලා. ඒකට කියනවා ඉවසීම කියලා. ඒකට කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා. ඒ වගේම මතක තියාගන්න මෙන්න මේ දෙකෙන් එකට කැමති වෙන්න අපිව පැත්තට තල්ලු කරන එක පැත්තක් ගන්න එක විනිශ්චයකට යන එක තමයි විඥානයේ කෘත්‍යය. විඥානයේ මොනව හරි පැත්තක් ගත්ත ගමන් විඥානයේ දිගින් දිගටම ප්‍රවර්ධනයක් වෙනවා. අපිට තියෙන විඥාණයට පැත්තක් ගන්න දෙන්නේ නැතුව විඥාණයට ආහාර නොදී, විඥාණයට පොහොර නොදී, විඥාණයට කියන්නේ උඹට ඕන නම් ඔතන හිටපන්. උඹේ කිසිම විනිශ්චයක් අපිට එපා. ඒකට විඥාණය කැමති නැහැ. ඒකයි විඥානේ ගාලා හුස්මක් ඇදලා දෙන්න හදන්නේ. හරි නිකන් අපිට ආදරයට පණ අරන් දෙන්න වගේ. එහෙම නැත්නම් ඇති වෙච්ච හුස්ම නැති කරවන්න හදන්නේ මේ විඥානයේගේ කට්ට කයිලා ටික කන්නේ. ඒ තමයි මැජික් එක. අපිට කරන්න තියෙන්නේ හුස්ම තියෙන තිබිච්චයි. නෑ නැති වෙච්ච. උඹ පැත්තකට ලයිටවා. උඹ විනිශ්චයක් ඕනේ කියලා විඥානයේ පැත්තකට විඥානයේ පච කරලා දාලා පැත්තකට කරගන්න පුළුවන් නම් ඔන්න භාවනාවක් එනවා. ඒ ඇත්තට මේ භාවනාව මේ ලෝකෙට අයිති නෑ. මේ ලෝකෙට අයිති එක්ක අර පැත්ත ගන්න ඕනේ එක්ක මේ පැත්ත ගන්න ඕනේ. ඒ තමයි විඥානය කරන්නේ. දැන් කියනවා දෙකටම සමහිත දාන්න කියලා. මන්දනේ අපරාජාරත් මහතයරත් බැන්නට තේරුණාද කියලා කට්ටියට. මේ ප්‍රශ්නේ ආපු එකන පොඩ්ඩක් අත උස්සන් බලන්න. හරි. දැන් දැන් කියමු බලන්න මේ අපි මේ මේ අපරාධාර අහිංසක වංශලත් ගහලා මේ කරපු වැඩක් වුණාද කියලා. තේරුණාද? ඔව් මයික් එක ඕනේ මෙහෙට ඕනේ. ස්වාමීන් වහන්සේ මේ අර හුස්ම මේ අන්තිම වෙලාව වෙනකොට මේ නොගෙන බැරි තත්ත්වයක් එනවා. ඒ කියන්නේ හිර වෙලා මේ මැරෙයිද වගේ ඒ තරම් වෙහෙස කර ගතියක්. ඒක නිසා ඒක මං ගන්නව නෙමෙයි ගැනෙනවා. ඒ කියන්නේ මුළු ඇඟම උඩට තෙරපි කියන ඇවිල්ලා උගුරත් හිර වෙලා ඇඟත් අර නඩු වෙලා එතන තද වෙනවා. එතකොට ඒකට රහසක් තියෙනවා මේ හුස්ම නැතිකරන්න තටමලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් වෙනවා ඔය ධ්‍යාන භාවනාදී කියන චතුත් අධ්‍යානට ගියාම උස්ම නැති වෙනවා කියලා. ඉතින් මෙයා බොහොම සාර්ථකව එක දෙක තුන භාවනා කරුවයි කියලා කියන ධ්‍යාන වලට හතරවෙනි ධ්‍යානට ගියාට පස්සේ මෙයාට පේනවා ගිය ගාමම තියෙන සිලිලා හරි මොකක්වත් මතක නැහැ අස්සනට යනවා ටික වෙලාවක් ගියාට පස්සේ හුස්ම දැනෙන්න පටන් ගන්න. එයා තටමගෙන නතර කරන්න හදනවා. මෙවුව අපේ තියෙන ශරීරගත වෙලා තියෙන නැත්නම් අපේ ඇතුළත තියෙන ඇබ්බැහි එතකොට අපි අර හුස්ම නිකන් රබර් බෝලයක් අට තද කරගෙන ඉන්නවාගේ තද කරගෙන ඉන්නවා. එතකොට යටින් මේ හුස්ම නැති බවක් ඔප්පු කරන්න දඟලන දඟලිලා තේරෙන්නේ නැති වුණොත් තමයි අර වගේ එකපාරට හුස්මක් දෝරේ ගියා වගේ කඩාගෙන යන්නේ. දැන් මේකෙදි බොහොම විවේකීව බලන්න. ඔබට හුස්ම ගන්නවා නම් ගන්නේ නිකන්නේ අප හුස්ම නිකන් සල්ලි දෙවන්න ඕනේ නෑනේ. හුස්ම නොගෙන ඉන්නවා නිකන් ඉන්නවා. එතකොට අහුවේයි ඔය කිට්ටු කතාවයි ජයරත්න මහත්තයා කිව්වා. ඒ කියන්නේ හුස්ම ඒක දිහා විනිශ්චයක් ඕනේ නෑ. නමුත් අපේ හිත විනිශ්චය කරන්න හදනවා. හුස්ම ගත්තද ගැනෙනවද නැත්නම් හුස්ම නොගෙන හිටියොත් නිකන් මොකද මොකද වගේ පාළු වගේ තනි වගේ කම්මැලි වගේ ගතියක් පේනවා මේ ටික තමයි දැක ගන්න ඕනේ මේ තමයි යට තට්ටුව මේ සර්කිට් එකේ යට වැඩ කරන්න හැටි මොනවත් නැති වෙනකොට අපිට අසහනකාරී ගතියක් එනවා මදි ගතියක් එනවා ඌණ ගතියක් මොනවද කරන්න හිතෙනවා ඒ තමයි මම යන්නේ ඒ තමයි ධක්කාය දිට්ඨිය කියන්නේ අපි කියන ඔබට මොනවා කෙරුවත් අපිට බොකෝ නොකෙරුවාම මොකෝ මොකටද මේකට හිත කරදර ගන්නෙ? ආන්නේක හිත කරදර නොගෙන ඉඳලා උස්ම ගන්නෙ ගනි. නැත්නම් ගන්න මොකද ගත්තත් ටික වෙලාවකින් නැති වෙනවා. නැතුණා ටික වෙලාවකින් මතුවෙනවා. මේ ටික සම්පූර්ණ හේතුඵල ධර්ම දෙකක් තියෙන්නේ. දේශ බලාගෙන. දේශ බලන් කියන්නේ මේ නිදිමතේ නෙවෙයි පූර්ණ අවදියකින් සම්පූර්ණ එළඹ සිට සීයකින් පූර්ණ අප්‍රමාදිකෙන් බලහන් ඉන්න ඕනේ හුස්ම ගන්න ඕන නම් ගන්න පුළුවන් නොගන්න නොගන්න පුළුවන් මගේ නෑ විනිශ්චයක් මගේ නෑ මේකට සංස්කරණය කිරීම. මගේ නෑ චේතනාව. ඒ නිසා ඒක අචේතනිකව අසංස්කාරිකව චිත්තක්ෂණයක් බලහිනවා එහෙන් හුස්ම ගන්න කියනවා මෙහෙන් නැත කරපන් කියනවා දෙකටම දෙන්නේ නැහැ කිසිම තල්ලුවක්. ඒ පැත්තක් ගැනීම තමයි විඥානයේ කෘත්‍යය. මේ දෙකේ එකක් හොඳයි එකක් නරකයි කියලා අන්ත දෙකෙන් එක පැත්තක් ගන්න. පක්ෂග්‍රාහී වෙනවා. අපිට වෙන්ටෙන්න පුළුවන් වෙනවා. පක්ෂයක් නොගෙන ඒ අර ශික්ෂණය නිසා සූදානම් යාම නිසා බලාගෙන ඉන්නවා. ඒක මනුස්සකමක් නෙවෙයි. ඒක මනුස්සකමෙන් එහා ගිය වැඩක්. එතකොට ස්වාමීන් වහන්සේ උස්මක් වැටෙනවද නොදැනියද? අපි දන්නේ ඒක කරලා බලන්න කියලා තමයි කියන්නේ මගෙන් දහන්නේ. මගේ කමට අනුසුද්ධ කරන්න හදන්නේ. වැටෙනවනම් වැටිච්චයි. නැත්නම් ඒක හිතපු දාවයි. දැන් අපි මෙහෙම ඉන්නකොට දත් වැවෙනවද නැද්ද කියලා හුවොත් මොකද අපිට තියෙන උත්තරේ? කෙස් වැවෙනවද නැද්ද? වැවෙනවා. නියපොතු වැවෙනව නැති මොකද්ද ඉතින් අපි කැමරට පස්සේ කැමරට ඉස්සරයි කියලා දෙකක් තියෙනවා දත්ත වීරේ. නෑනේ. මොකට මේ අහගෙන ගෙවල් වලට නඩු වලට මොකට යත දාන්නේ? මොකනේ ප්‍රත්‍යඥය කියන්නේ අපිට අදාළ නැති ඉතිරට අත දාලා ඊට පස්සේ අපිට විශ්ය දන්නෙත් නෑ අපේ ජුරිස්ඩික්ෂන් එක දන්නෙත් නෑ ඉතින් අත දාන මොනවාක්වත් අපෙන් අප බලාපොරොත්තු වෙන්නේ. නිකන් හිටපන්. නිකන් හිටපන්. බෑ. සුම්මයිදී. නෙබෑ. නිකන් ඉන්න නම් බෑ මොනව හරි කරතයි. අන්න එතෙන්දි මම යත් නැහැ. මාන්නෙත් නැහැ. තෘෂ්ණාවක් නැහැ. හැබැයි මහා නිකන් අවලංගු වෙච්ච කාසියක් වගේ. නෝන්ජල් වගේ. ඒකට පුත්‍රයන්සේ දීපු උත්තරේ තමයි හුදේකලාව. මේකට කියනවා හුදේකලාව කියලා. මේකට කියනවා විවේකයේ කියලා. මේකට කියනවා විශ්‍රාමයේ කියලා. වැඩ ගොඩාක් යනවා. මට මගේ මොකෝ කාගෙන් කෑවත් කන්න මට තාත්තා කියනවනම් එච්චරනේ. එච්චර ගැඹුරට ජාරත් මහත්තයට තේරිලක් නැහැ මට වෙන්නේ. මම හිතුවේ ඇත්තට ජාරත් මහත්තයා දමලා ගන්න පුළුවන් සයිස් එකට බ්‍රයිට් කියලා. දැන් වයසයි මම හිතන්නේ ඒක වෙලා තියෙන්නේ. ඒ නිසා කොහොම හරි ඉදිරියපත් වෙනකොට මම කියලා ආවේ අද. මම දහන ඔය දැසි ප්‍රශ්න 10ක් 15ක්. එතකොට එක එක කුසල ඒකට ගහන එක තමයි මම කරන්නේ. අපි කට්ටිය හොඳයි. ඔය කොච්චර ගහගත්තත් ඒ අපි භාවනා කරනවා. ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලෝ කතා කරනකොට මම පොවන්න හදන එක නෙවෙයිනේ මෙතන තියෙන්නේ. සභාවේ දෙබසක් කරා අපි මතු කරන්න හදා. හරි හරි ඒ හුස්ම තදින් ගන්න එකනේ. ඊට පස්සේ මුළු සමස්තය වශයෙන් අපි මේ කතා කරන දෙමලේ තේරුණාද? තේරුණා. තේරුණා ස්වාමීන් වහන්සේ. ආ කියමු බලන්න. දේරි තේරිච්ච කියමු බලන්න. ස්වාමීන් වහන්සේ අර අනිමිත්ත සමාධියේ ඉඳලා ඊට පස්සේ කය දිහා බලාගෙන ඉන්නකොට කයේ දැන් මට දැනුනේ ප්‍රස්වාසය විතරක්නේ. එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ වෙන දේ දිහා මේ පක්ෂග්‍රාහී නොවි වෙන දේ ගැන බලාගෙන ඉන්නවා කියන එක. අනිත් දවසේකට ලෑස්තිලා යන වෙන දේ ගැන හුස්ම වෙන්න පුළුවන්, සද්ද වෙන්න පුළුවන්, ගඳ වෙන්න පුළුවන්. ඊ වේදනාව මොනවා ආවත්, මොනවා නැතත් දෙකටම දැක්කට නොදැක්කා වගේ, ඇහුණට නැහැ වගේ, දැනුණට නොදැනුණා වගේ, පණ තිබුණට මලමිනියක් වගේ බලාගෙන ඉන්නවා. හැබැයි මලමිනියක් වුණාට එතන මේ ලෙඩ කපුට වැල කන්නා වගේ බලාගෙන පූර්ණ අවධියෙන් බලහින්ද මේ ජීවිතයේ ඇතුළතදීම අපිට මේ ජීවිතෙන් සමුගන්න පුළුවන්. කිසිම විනිශ්චයක් වශයෙන් සම්බන්ධ නොවි යනාතේ යන්න හරිනවා. ඔක තාවෝයිසම් කියලා කියනවා. ස්වභාවිත ඉඩ දෙනවා. ඒ චිත්තක්ෂණේ විතරයි අපි ජීවත් අනික් හැම වෙලාවකම අපි අංශවාදී අන්තවාදී අංශවාදී පක්ෂග්‍රාහී අපි පළුවයි ජීවත් වෙන්නේ අපි අංශභාගී. ওই වෙලාවට පූර්ණ අවදියක් තියෙනවා. මොනම දෙයක්වත් කරලා නැහැ. හැබැයි සියල්ල සිද්ධ වෙන දේ දන්නවා. ඊගා චිත්තක්ෂණය 100 100ක් ලෑස්ති. එන ඕන දෙයකට. ඉතින් ඔතෙන්ද ගියාට පස්සේ ඔය වගේ අපි චිත්තක්ෂණ කාවට පස්සේ එතන තේරුම් ගත්තා පස්සේ ඔය චිත්තක්ෂණයේදී විනිශ්චයේදී ඥාන පිරිමකමක් තියෙනවා කියලා හිතනවා. නෑ සර්. උගත් නුගත්කමක් තියෙයි කියලා හිතනවා. බාල මහලු වයස සීමාවක් තියෙනවද? බෞද්ධ අබෞද්ධ කියලා වෙනසක් තියෙනවද? පැවිද්දක් උපවිද්දක් කියලා තියෙනවද? manussකම විතරනේ තියෙන්නේ. නමුත් ඔක තේරුම් ගන්න නැතුව ඒක ඔතෙන්ට එන්නේ නැතුව අපි කොච්චර ಜಾති කරන්න ගියත් අපි තාම හිතනවා ගෑණියක් නිසා මට වැඩේ කරගන්න බෑ. පිරිමියෙක් නිසා මට කරගන්න බෑ. පැවිද්ද නැති නිසා කරගන්න බෑ. පැවිද්ද තියෙන නිසා කරගන්න බෑ. නානා ප්‍රකාර දේවල් තියෙනවා. නමුත් මේක උප්පත්තියෙන් අපිට ලැබෙච්ච වරප්‍රසාදයක් නේ. දෙයක් ආවට පස්සේ කරවන හිටපන් අපන්නකව අවිරුද්ධව මේක දිහා බලහින්න පුළුවන් ගැතියන විවේකයේ කියන්නේ අපි විහිං අනවශ්‍ය ප්‍රශ්න වලට කොච්චර ඇඟිලි ගහනවද කියලා බලන්න. දවසේ පුරාවට අල්ලපු කිතර ප්‍රශ්න වලටයි දරුවන්ගේ ප්‍රශ්න වලටයි අම්මා අප්පා ප්‍රශ්නටයි මේ දතේ එකක් කොමටයි බඩේ එකක් ඊගොල්ලන්ට උකට උත්තර තියෙනවා. දතේ එකක් කොමට අපි උත්තර දුන්නට ඒකට උත්තර තියෙන අපිට තියෙන බලාගෙන හිටපන් කලබල වෙන්නේ නැහැ. අපි හිතනවා ඒක මයි විසින් දත එකක් උඩ වහාම උත්තර කරන්න දෙන්න ඕනේ කියලා. කවදාකවත් රිලෙවි ඩෙන්ටිස් කෙනෙක් ගාවට ගිහිල්ලා ඉනව දැක්ලා තියෙනවද? <laughs> නෑ. නෑ. හරි ගිහවල් ලන්ඩන් ගිය වෙලාව කියනවා ඒ බල්ලා ඉස්පිරිතාලේ ගිහවල් ගිහලා ඌට ඩයබටිස් කිව්වලු. ඊට පස්සේ කිව්වලු දත් හොඳට මැදලා තියාගෙන ඉන්න ඕනේ කියලා ඌට ටූත් පේස්ට් එකක් දුන්නලු පවුන් 3යිලු ටූත් පේස්ට් එක බල්ලාගේ. මහත්යාගේ පවු ටූත් පේස්ට් එක පවුමයි. අරක දත මදින්න මදින කියලා පස්සේ දත ගෙවිලා දතක් ගලවන්න ගියලු පවුම් 250යි වල. දත් තුනක් ගැලෙව්වලු. ඉතින් වල් බල්ලෙක්ගේ කවදාකවත් අහලා තියෙනවද මේ ඩයබටිස් තිබුණයි කියලා? ටූත් පේස්ට් බල්ලන්ගේ ටූත් පේස්ට් කියලා જાතියක් අහලා තියෙනවද බෑ? දත් ගලවන්න ඩොලර් පවුන් 250ක් දීලා බල්ලෙක්ගේ දත් ගලවන්න. මේ අපි සිංහල මිනිස්සෙක් මේ කියන්නේ. හොයන්න ගත්තොත් ඕන තරම් හොයාගෙන යන්න පුළුවන් දෙනිකට දිගට ප්‍රශ්න එනවා. වෙලාවක ඉන්න මොනවාක්වත් ගණන් ගන්න නැහැ. ලෝකේ දීලා දාලා. හැබැයි හැම වෙලාවෙම එහෙම ඉඳලා බෑ. මෙන්න මේ කියන වෙලාවේදී ඉන්න කියන එකයි අපි නැවත නැවත අපි හිටපු ටික සාකච්ඡා කරා. මේ වගේ මට්ටමට ආවට පස්සේ මේක දිහා බලාගෙන ඉන්න මොකුත් වෙන්නේ නැහැ. එහෙන් හුස්ම එනවා, එහෙන් නැති වෙන ඉච්චරයි. අපිට 21ක් තියෙන නිසා ප්‍රශ්න අපි යනවා ඉදිරියට. තිරුවන් සරණයි. මා සක්මන් භාවනාවේ යෙදී සිටියේදී දෙපා වැලි පොළවේ ගැටෙන විට රළු ගොරෝසු ගතියක් දැනුනි. පාදයේ ඇඟිලි වලද හිරි වැටීම් වැනි වේදනාවක් ඇති වුනි. මේ දෙස මම සිහියෙන් බලා සිටීමි. කොපමණ වේදනා දුන්නත් උදේමා අදිස්ථාන කරගත් පරිදි දිගටම සිහියෙන් යුතුව සක්මන් කළමි. මුලින් තිබූ රළු ගතිය ක්‍රමයෙන් නැති වී සිනිඳු මුදු බවක් දෙපොයේ ඇති වුණි. මගේ දෙපා ඉබේ ඉදිරියට තල්ලු වී යනවාසේ දැනුනි. තුනටියට පහළින් සම්පූර්ණ පාදයක් සෙමින් ඉදිරියට තල්ලු වී යනවාසේ දැනුනි. බොහෝ වේලාවක් මා මේ අත්දැකීම් ලැබමින් සතුටින් සක්මන් කළෙමි. මේ මගේ සක්මන් භාවනාවේ අලුත්ම අත්දැකීමකි. මා පරියංක භාවනාව කළෙමි. හුස්ම රැල්ල සති නිමිත්තේ ස්පර්ශ වන හැටි දුටුවෙමි. බොහෝ වේලාවකට පසු මම ශරීර මට ශරීරයේ නොදෙනී යන වාසේ දැනුනි. නැවත හුස්ම රැල්ල මට අරමුණු වන විට මම පළමු පරිදිම සති නිමිත්තට සිත යොමු කළෙමි. අද දිනමා කළ භාවනාව සාර්ථකයයි මට සිතුවිල්ලක් ඇතිවිය. පූජනීය ස්වාමින් වහන්සේ මා මෙලෙසින් භාවනාව කරගෙන යාම සුදුසුදයි පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපහට භාවනාව හොඳින් කියා දෙන ගෞරවනීය පූජනීය ඔබ වහන්සේට මතු බුදුවම ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු. කෙසේ නමුත් මේ ලියන කෙනාත් අර ඉස්ලාම් කෙනාට කියා වගේ මතක් කරා වගේ මට සතුට දැනෙනවා මට භාවනා හරි කියලා හිතනවා කියනවා වගේම සතුට කියලා වචන අතර ලියන්ත මට සතිය දැනෙනවා කියලා ලියා ගන්න වචන අකුරු දෙක ලියා ගන්න පුරුදු වෙච්ච දවසේ කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. මට මේ ඔක්කොම හරහා සතිය දැනෙනවා. දැනුන නැත්නම් දැනුනා එච්චරයි. ආන්න ඒක නිතරම ඒකට සම්බන්ධ කරලා ලියන්නේ ඒ සම්බන්ධ කරලා ලියපුවාම තේරෙයි ඔය මොන 18 සන්නේ නැදුවත් උලීලි පෑවත් සත්‍ය කැඩෙන්නේ නැහැ කියලා බව තේරුම් ගත්ත දවසේ පුදුමාකාර සාසනික අයිතිවාසිකමක් දැනෙනවා එහෙම නැත්නම් ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා ඉතින් ඒක මෙතෙක් කලු තිබෙලා තියෙන දන්නේ නැතිකම තියෙන්නේ මේ වගේ කර කර කර කර බලනද සක්මන් කරනකොට විවිධ විෂමතාවත් පරියන්කේනකොට ආනපනේ දැනෙනව නොදැනෙනව අතර තිබුණත් මට මේ හරහ සතිය දීමෙන් ගින්දර ගිනියන්නා වාගේ කම්බේ කැවිදින්නා වාගේ කෝච් තනි කෝච් පිල්ලක ඇවිදින්නා වගේ මට සම්බරභාවයේ ගෙනියන්න පුළුවන් කියන වාක්‍ය දාන්න මේකට දානකොට අහන්න දෙයක් නැහැ ඒකට තේරෙනවා ලියන එකනා හොඳ පෙරදක්මක් අදිමොක්කයක් එල්ලයක් ඇතුව යන්නේ කියලා. නමුත් මේ මම තාම මේ වාක්‍ය අවිලා නැහැ කමඨාන් වාතාවට. අපි බලමු තව එකක් අහලා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ මා භාවනාවට ආධුනිකයෙක් නොවුනත් මගේ මේ පළමු වැඩමුළුවයි. ස්වාමින් වහන්සේ මා 27 වෙනි දිනේද පරියන්කේ හා සක්මන් භාවනාව ගැන කමඨහන් ඉදිරිපත් කළෙමි. උපදෙස් ලැබුණි. ඒ අනුව සක්මන් භාවනාව කරගෙන යමි. ස්වාමින් වහන්සේ මගේ පරියන්ක භාවනාව දිනෙන් දින දියුණුව නිසා මට ඊටමත් ඉමහත් ප්‍රීතියක් සතුටක් ඇතිවිය. ස්වාමින් වහන්ස ඊයේ උදේ කාලයේ පරියංක භාවනාව වාර කිහිපයකදීම මම කොතෙක් උත්සාහ කළත් පරියංකේ සතිමත්ව සිටින විට හිස පහතට වැටීම නිතර නිතර සිදුවිය. නැවත නැවතත් ඒ ශ්‍රේණියකින් හිස ඔසවා නැවතත් සිටියත් එසේ සිටීමට නුපුළුවන් විය. මේ සෑම විටම මාහට ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රකට නොවීමත් නමුත් හුස්ම ගැනීම සිදුවන බවටත් මා සතිමත්ව සිටියෙමි. ඊයේ සමූහ පරියන්කෙදීද ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට නොවි අරමුණක් රහිතව බලා සිටිද්දී ටික වේලාවක් යන විට කොට්ටේට ස්පර්ශ වී තිබූ තැන සිට ඉහළට හිසතෙක් මස්පිඩු වේදනා තදවීම මස්පිඩු වල පිම්බීම හැකිලීම වැනි දේවල් ඇතිවිය. එම වේදනා ඉවසා සතිමත්ව සිටියත් එන්න එන්නම කොන්දේ අමාරුව සමග එම වේදනාවල් වැඩි විය. නමුත් මේ වාට පශ්චාත්තාප නොවි ද්වේෂ නොකර එසේ බොහෝ වේලාවක් සිටීමි. එම වේදනාවල් වැඩි වූ නිසා දෙනෙත් විවර කර වේලාව බැලුව විට පරයන්ක වේලාවට තව මිනිත්තු 5ක් පමණ තිබුණි. සාමින් වහන්සේද භාවනාවේ සිටි හේයින් නැගීමට සිත නොදුනි. රාත්‍රියේ පරියංක භාවනාවේදී පරියංක භාවනාවට වාඩි වූ වේලාවේ සිටම පැයක කාලයක් නොසෙල්ලී සතිමත්ව කිසිම වේදනාවක් නැතිව සිටීමට පුළුවන් විය. අද දින උදෑසන විනාඩි 20ක් පමණ සක්මන් කර පරියංකයට පැමිණ හිඳගත්ෙමි. හිඳගත් වේලාවේ සිටම කය සැහැල්ලුවෙන් පැවතුනි. ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රකට නොවිනි. කිසිම කයේ වේදනාවක් නොදෙනිනි. හිසේ සහ මුහුණේ හිරිගතිය හා මුහුණේ මස්පිඩු චලනයක් දැනුනි. මාහට උදෑසන gediya ගසන ගසන විට නොසෙල්වී පැය එකහමාරක පමණ කාලයක් සිටීමට පුළුවන් විය. පළමු වතාවට සිදු දේ හේයින් මාහට ඊටමත් ප්‍රීතියක් සතුටක් ඇති වී දෙනෙතින් කඳුළු රූරා වැටිනේ. ඊට පසු පරයන්කේදී එලෙසම මාහට පැයක් පමණ වේලා පරයන්කේ සිටීමට පුළුවන් විය. මාහට දැන් ඊතා ප්‍රීතියක් දැනේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කරන්නා වූ මෙම ශාසනික සමාජමය සේවාව තව දුරටත් ඔබ වහන්සේට නිරෝගී සුවය හා ශක්තිය ධෛර්යය ලැබේවා. එලෙසම ඔබ වහන්සේට මෙම ගෞතම බුදු සසුන තුළදීම පරම රමණීය නිර්වාණ අභයපුරයට යාමට පතන්නා වූ බෝධියකින් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු මේකේ හතර පොලක විතර කොරගගා කොරගගා වගේ සතිය කියන වචන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බෙල්ල කඩා වැටෙනවා සතිය තියෙනවා. නිදා පරියංගට ඉතලා වේදනාව දැනනකොටත් මට සතිය තියෙනවා කියලා. ඒ හැම වෙලාවෙම මේ සතිය සෙල්ලක්කාරකම පෙන්වන්න පටන් ගත්තොත් තේරෙන පටන් ගන්නවා එනේන බෝලෙට ගන්නවා. ස්ක්‍රූ බෝල් එකක් ආවා, ෂයි බෝල් එකක් ආවත්, බම්පර් එකක් එකක් ආවත් ෂේප් කරගෙන යන හැටි දන්නවා. ඒ නිසා මේ එන දේවල් පැත්තෙන් කියන්න එපා ප්‍රශ්නේ. කොයි දේව සතිය තියනවා කියන පැත්තෙන් ප්‍රශ්නෙට උත්තරේ බලන්න නැත්නම් ප්‍රශ්නේ දියන්න. ඒකෝට තේරෙන්න පටන් ගන්න මේක තමයි දිනුනෝ කියන්නේ. ඉස්සර බැරිය ප්‍රශ්න පැත්තෙන් දැන් බලන්නේ එමනේ කොයි එක තිබුණත් මට සතිය බේර ගන්නවා. නැත්නම් එහා පැත්තට පාත් වුණොත් මම ආයෙ නැගිටිනවා. බයිසිකල් එක වැදලා හොඳට පුරුදු වුණාට පස්සේ බයිසිකල් මෙහෙට නැමුණොත් මෙහෙට එනවා. ඒ බයිසිකලේ වේගය ආවට පස්සේ ඒ හැටි ඒකේ. ඉතින් ඒක නිකන් සෙල්ලක්කාරකමක් බයිසිකල් එකේ. වේගය අඩු වෙලාවේදී වැටුනොත් වැටෙනවා තමයි. ඉතින් නිසා මේ ඔක්කොම හරහා මල් මාලික නූල වගේ හැම තැනදීම මේ සතිය ඉස්සර කරලා කතා කරන්න පුරුදු වුණොත් ඇත්තට කියන්න දෙයක්වත් නැහැ ඊට පස්සේ. දිස්ස කතන්දර ගොතන දෙයක් නැහැ නේ. මට කහින කොටස් සතිය තියෙනවා වහින කොටස් සතිය තියෙනවා මැස් එක්ක අවසතිය තියෙනවා හැස්සක් අවසතිය තියෙනවා කිය. ඉතින් ඒකට කියන්නේ මොනවා තිබ්බත් මැක්ක ගැනලු කියන්නේ. ඉතින් මට කියනවා මට මොන සූත්‍රේ බාර දුන්නත් මම කතා කරන්නේ මැක්ක ගැන විතරයි. ඉතින් ටීචර් කෝල් එක දවසක් මේ මේ බල්ලෙක් ගැන මේ පොල් ගහක් ගැන ලියන්නේ. ඌ ලියන්නේම මැක්ක ගැනලු. ඉතින් ගෝල පොල් ගහක් තිබේ තාල වර්ගයට අයිති ඒකේ සත්තු තිබේ පොල් ගහයට බල්ලෙක් නිදා. බල්ලගේ මැක්කෙක් සිටි. මැක්කා මෙහෙමයි මෙහෙමයි කියලා දිගට ලිව්වා. ඊට පස්සේ කියනවා මාළුවෙක් ගැන ලියපන් කියලා. ඊට පස්සේ කිව්වලු මාළුවා ජලජ සතෙකේ. ඌ ජීවත් වෙන පරිසරේ මැක්කෝ නැත. මැක්කේ හිටියොත් මෙහෙමයි කියලා ඌත් කියන්නේ ඒත් මැක්කා ගැන විතරයි. එච්චරයි වගේ සතිය දාගන්න මැක්කා විතරයි. ඒ එයින් අපිට මොනවා කතා කරත් වල්පල් කියලා හිතන්න. එයින් අපිට මොනවා කරත් සම්පප්පලාප කියලා හිතන්න. ඒක මොනවා කතා කරත් කතන්දර ගොතනවා කියලා හිතා. ඔය හැම එකක් කරාම සතිය ගෙනියන්නේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති බුදුරජාණන් දේශනා කරන්නේ. යනකොට යන බව දාන්න. ඉනකොට ඉන බව. දිගටම කියන කොයි එකෙත් කියන්නේ මම සතිය. ආන්න ඒකට පුරුදු නැණ ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. මගෙන් අහන්නේ නේ. ඒ ස්වාමීන් වහන්සේට මම මං කියලා කියනකොට ඔබ වහන්සේට සතියට බාධා වෙනවද කියලා මගෙන් අහන්නේ. එහෙම හිතෙයිද නිකන් මං ඔව් කියයි කියලා. ස්වාමීන් මට කියලා එනවා මට ගිරෙනකොට මේ හිතවිල්ලක් එනවා ඔබ වහන්සේට ඒ වෙලාව සතිය ගන්නවා. ඔන්නේ ඒ දැන් පැයක් හිටනකොට හතර පහ සැරයක්ම ඒ කටට කියලා එනවා. ඉතින් මම ඒක කියලා ටික ගිලිනවා ඉතින් අර සතියෙන් ඉන්නේ නැති වෙලාවේ හතර පහ සැරයට වැඩි එනවා. ඉතින් දන්නේ නැහැ. දැන් එදිනදා කටයුතු කරනකොට අපි කොච්චර ඇස්පිල්ලම් ගන්නවද කියලා දන්නවද? එදිනදා කටයුතු කරනකොට අපි කොච්චර කෙල ගිල්නවද කියලා දන්නවද? සතියින් හිටු විතරයි ඒක දැනෙන්නේ මේ දැනෙනදී අපි ප්‍රශ්නයක් කරගන්න. ඒ තමයි කෙලස් වල හැටි. අපි කොච්චර හරිපාරේ ගියත් ඒක සමාදම් වෙන්නේ ඒ වෙනකොට තුන භාවනා කරනකොට කෙල ගිලෙන්න බෑ. භාවනාවට කට වේලෙන්නත් බෑ. ඒක උහුම් වෙන්නේ නැහැ. ඒ කොයි එක තිබ්බත් දියටින් ගින්දර ගෙනියන්න වගේ මට මේක තියෙනකොට සතිය තිබුණා. හැලැප් වෙනවා. ඒක වෙනම කතාවක්. සතිය තියෙනවා කියලා මේ කෙලින් කරලා නැත්නම් සතිය මුල් කරන කතා කරන්න පටන් අරගත්තොත් මොනව කතා කරනද කවුරුත් එක්කවත්. ඒක නිසා මේ වගේ වෙලාවට මේ අපි මේ කරන උසුළු විසුළු කොනෙහිලි ගණන් ගන්න එපා. මොකද නැතුව අපිට මේක හිතවදින්නේ නැහනේ. මේක පයිරපළු හිටින්න ගහන්න ඕන. ඒ ගහන්නේ වැරදි නිසා නෙවෙයි. අපි මේ ඉදිනදා කරන විහිළුවක විහිළුවට උන් ගන්න බලන්න. අපි මේ කතා කරන හැම කතාවක්ම සතිපට්ඨානේ අමතක වුණොත් විතරයි කතාවට මුල ප්‍රන් තියෙන්නේ. සතියෙන් ඉන්නකොට තියෙන්නේ උදේ ගැනත් මැක්ක ගැනමයි කතා කරන්නේ. දවල් කතා කරත් මැක්ක ගැනමයි කතා කරන්නේ. හැන්දෑ කතා කරත් මැක්ක ගැන කතා කරන්නේ. පොල් ගහ ගැන කිව්වත් යට ඉන්න බල්ලගේ මැක්ක ගැන කියලා නිකන්. මාළුවෙක් ගැන කතා කරන ගියත් උගේ මැක්කෝ නැහැ කියලා කතා කරලා නිකන්. ඒක කවුරුත් එන්නේ නැහැ කතා කරන්න මොනව කතා කරන්නේ. ඉතින් ඒක නිසා ඔය මේ තියෙන ඒවට හුරතල්. මේක තේරුම් අරගන්න. ඒක නිසා අපි සමූහයක් වශයෙන් නැගිටලා ඉඳ ගන්න ඕනේ. අපි යමක් කටවුල් කර කර උපදම දම ආලවට්ටම් දමලා කතා කරනවා නම් කෙලස් පමණමයි. සාහිත්‍ය සමාන හම්බ වෙයි. අපායටත් ඉන්ටර්සිටි එකෙන් ගිහලා බහින්න පුළුවන්. කතා මොකුත් නෑ අතරමඟ නතරක් යන්න පුළුවන්. මේ තීන දේවල් ඔක්කොම බරුවේ ඔක්කොම අර සතිය ගෙනියන්න පුළුවන් කියන කතාව කියන්නේ කො එක එක්කත් එන්නේ කතා කරන්නේ. වැඩ නැහැ නේ කවුද ඉන්නේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් දාගන්න ට්‍රක් එකට. දාගෙන වෙලා මතක තියාගන්න අඩු ගන්න කමටහන් සුද්ධ කරනකොට. හැම විස්තරයක්ම කරලා බලන්න මේ මේ සංගතිය හරහා සතියේ පවතුනාද නැද්ද කියන එක දන්නවනම් මම දෙන සහතිකේ තමයි ආය කමටහන් සුද්ධ කරන්න ඕනේ. කර්මයක් නෑ සුද්ධ කරාට කමන්නේ. අවශ්‍යතාවයක් නෑ. ඒ මොකද දන්නවා වතුර කිව්වොත් තෙත ගතිය තමයි. ආය වතුරේ තෙත ගතිය තියනවාද කියලා අහන්න දෙයක් නෑ වාගේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආදුනිකයෙක්මි. මම ආස්වාස ප්‍රස්වාසය නිරීක්ෂණය කළෙමි. එහිදී ආස්වාසයේ දිගු ස්වභාවයත් ප්‍රාස්වාසයේ කෙටි ස්වභාවයත් නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකට පසුව වාර 8ක් 10ක් ආස්වාස ප්‍රාස්වාසයේ බැහැර වී සිට වෙනත් අරමුණු වලට ඇදී ගියේය. නැවතත් සිත ආස්වාස ප්‍රාස්වාසය කරා යොමු කිරීමට හැකිවිය. මෙහිදී ඒ හොඳින් වැටහිණ. සිත සැහැල්ලු වන ආකාරය දැකගත්ෙමි. මූණ කැසීමක් ඇති වුනි. නැවත සිත පිටතට විසිර ගියේය. පරයන්කේදී මම මට දැන් කොන්දේ වේදනාව නොදෙනෙන තරම්ය. සිතනම් විසිරී යාම සිදුවේ. ඒත් මට මම ගැන සතුටක් ඇතිවේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් පාද තබමින් ඔසවනවා, ගෙන යනවා, තබනවා. සිහිපත් කළෙමි. මුල මැදාග ආකාරයේද සීපත් කෙලිමි. එහිදී පාදවලට වැලිමලුවේදී රළු බවක් දැනුනි. යටපතුල් වලට බර ගතියක් දැනුණු අතර විලුඹට තද බවක් දැනුනි. පාද සෙලවෙන බවක් දැනුනි. නිදිමත බවක්ද ටික වේලාවකදී ඇතිවිය. සක්මන් වාර 10ක් 15ක් එක දිගටම සිදුවිය. සක්මන සිත විසිර යාමට නොදී මෙනෙහි කළෙමි. සිතේ විසිර යාම හඳුනාගත් අතර නැවත සක්මනට සිත යොමු කළේය. ගරු ස්වාමින් වහන්සේ භාවනාවේ දියුණුවක් ලබා ගැනීමට උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. මේකේ සතුටක් කියලා තියෙනවා. ඔක කෙටි කරන සත්වයේ විතර දැම්මොත් ඇයි සතුට ඕනේ නැහැ. සතුට අකුරු වැඩි යන්නෙත් නැහනේ. නඩ සතියක් දන්නවා කියලා කියවනම් මරු. ඒ වගේම මේකේ අහගෙන ඉන්නකොට තේනවා මට ඝන බවක්, තද බවක්, මෙලෙක් බවක්, නිදිමත බවක් ආදී විදිහට මේ භාවයේ තේරුම් ගැනීම නිදිමත භාවයේ ගැහණු පිටිමකම නැහැ. තද බබෙත් ගැහණු පිටිමකමකුත් නැහැ. තද භාවයේ සැප දුකකුත් නැහැ. ඒවා භාව ලක්ෂණ කියලා කියන්නේ. මේකට ස්වභාව කියලාත් කියනවා, ගති කියලාත් කියනවා. මේ ගතිය කටට බඩට නාසිර දිවට දාගත්තට පස්සේ තමයි සැප දුක එන්නේ. භාව දකින්න. හුළඟක් හුළඟක් වයින්නොට කෙහෙල් දැල්ලක් හෙලවෙන බවක් තියෙනවා. ඉතින් එච්චරම තමයි. ඒ හෙලවෙන බව ඒක එළිය වුණත් එකයි ඇතුළේ වුණත් එකයි භව භාව ස්වභාව එහෙම නැත්නම් මේ ගති දැක්කට පස්සේ ගති වල ඇතුළ පිට කියලා දෙයක් නැහැ. හොඳ නරක කියලා දෙයක් නැහැ. අපිට ඒකේ දැක ගන්න බැරි මේ හෙලවෙන දේ මගේ කර ගන්නවා. මගේ අත හෙල්ලුණා, කට හෙල්ලුණා, කටට කෙල වුණා. අර එහෙම කියනවා විනුවට වතුරේ තියෙන වැగిරෙන බව. ආන්න ඒක දැක්කට පස්සේ අපි විශ්වගත වෙනවා. විශ්වගත වෙනකොට මම නැති වෙනවා. මම කියන පටු ආකල්පේ නෑ. ලෝකේ දුවන්නේ ওই න්‍යාය ධර්ම හතරේ තමයි. කම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම, ධම්ම නියාම, ඒවා භාව. ආන්නේ භාවයේ දකින්න අපි මේ ශරීරය වේදිකාවක් කරගන්නවා. ඊට පස්සේ වේදිකාව වෙන දේ තමයි හැමතැනම සිද්ධ වෙන්නේ. ඒ නිසා දකින්න දකින්න හැම එකක්ම ඒ බව නැත්නම් භාව නැත්නම් ස්වභාව නැත්නම් ගති හරහා බලනද එතකොට අපි ඉඳගෙන ඉන්න පැයක ටොං ගාණක් දේවල් අපිට දැනෙනවනේ. අර බව මේ බව කිය. එච්චරයි. ඒ ටික වාර්තා කරනකොට ඕකට හොඳ නරක දාන්නත් එපා. හරි වැරදි දාන්නත් එපා. පේන බව පේන විදිහටම ලියන්න පුළුවන් නම් 100ද 100ක් වාර්තාව හරි. එතකොට මේ භාව දකින්න කියලාට කවදාකවත් ආතතියක් එන්නේ නැහැ. මේක දැකිය යුතු බවක්, මේක නොදැකිය යුතු බවක්, මේ වේවා බවක්, මේවා නොවේවා බවක් නැහැ. එන දේ ඒ විදිහට වාර්තා කරන්න. ඉතින් මේක දෙන්න පුළුවන් ඉදිරි බලා යනකොට පොඩි අත්තු අත්තලක් විදියට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින හිමිදිරි පාන්දර පැය භාගයක පමණ සක්මනට පසු පරයන්කයට හිඳ ගතිමි. ඉරියව්ව පරීක්ෂා කර කයට හිත තැබුවෙමි. හිඳගෙන සිටිනා විට කයේ වැදෙන ගැටෙන තැන්වල සටහන් සහ ආකාර පරීක්ෂා කළෙමි. වැඩි වේලක් යාමට පෙර සිත සතිමත් වූ ආයයි දැනුනි. ඉන්පසු වරින් වර දැනුනි සිත නින්දට යෑමක් වැනි තත්වයකි. කය ඊටාම සංසුන්නේ. සිත සංසුන්නුවත් වෙනදා දැනෙන තරම් සතිමත් වූවක් නොදෙනුනි. නින්දෙන් වරින් වර ඇහැරීමක් සමග නැවත භාවනා අරමුණට සිත ගැනීමට පුළුවන් වත් අරමුණ පැහැදිලිව නොදෙනුනි. මේ දිගින් දිගටම එම පරියංකයේ තුල සිදුවිනි. తත්වය පැහැදිලි කර ගැනීමට හුස්ම රැල්ල බැලීමට උත්සාහ ගත්තත් එය ප්‍රකට නොවිය. මෙම தત્ත්වයේ යටතේ කෙසේ හෝ පරියන්කේ විනාඩි 45ක් පමණ ගත කෙලිමි. මේ භාවනාවේ ප්‍රතිඵලයක්ද නිନ୍ଦ යාමක්ද එසේ නැත්නම් උපක්ලේශයක්දයි මට පැහැදිලි නැත. මින් පෙරත් මෙසේ වරින් වර ඇතිවීම නිසා ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව ගැන ගැටලු නැති නිසාත් ඒ හොඳින් කෙරීගෙන යන නිසාත් ඊයේ දින ඉදිරිපත් කළ නිසාත් ඒ ගැන සඳහන් නොකෙලින්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී මෙන්ම වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි පතමි. සාදු සාදු. මේකෙදි තියෙන්නේ මේ අරමුණු එහාට මෙහාට වෙනකොට ඒක තැනකදී එනවා මොන්නම දෙයක්වත් මතකයේ තියෙන සංඥා ගන්නෑ. සංඥාවක් ගන්නෙ තණ්හාමාන තියෙනවා විතරනේ. එහෙම නැත්නම් සංඥා ගන්නේ නැහනේ. දැන් මෙතන සංඥා ගන්න බෑ. ආනපනේ පේනවා. නමුත් ඒක ලකුණු තියන්නෙත් නැහැ. ලකුණනු හඳුනාගන්නෙත් නැහැ. ඉතින් මේ සංඥා නැතිවීම හුඟ දෙනෙක් හිතනවා සීමූර්ජා වීමක්. එහෙම නැත්නම් ඩිමෙන්ෂියා. එහෙම නැත්නම් මතක නැතිවීමක් කියලා. ඒ මොකද අපි මුළු පුදුම තොගේට මේ සංඥා තොගේකටනේ අපි ප්‍රේම කරන්නේ. ওই සංඥා තොගේනේ අපි ලබනාත්මලත් ගෙනියන්නේ. රැයට පුදියා ගත්ත මිනිහා උදේට නැගිටින්නේ තෝ සංඥා පොදිය තියාගන්නේ. ඉතින් මේ සංඥාව ගෙවෙන එක උපාදානස්කන්ධ ගෙවීමක් විදියට නෙවෙයි යෝගාවචරයට හිතෙන්නේ ලෙඩක් වෙන්න ඇති කියලා. මේ සතිය නැති නිසාද එහෙම නැත්නම් මේ වයසට ගිහිල්ලාද මොකක් හරි එකකින් කියලා ඒ වෙලාවේ කොච්චර ගියත් මොනම දෙයකවත් සංඥාවක් ගන්න බෑ. ඒක නිකන් මිරිඟුවක් පේනවා වගේ. එහෙම නැත්නම් ටෙලිවිෂන් එකේ ඩොට්ස් හටන වෙලාව වගේ. නැත්නම් ඇස් නිලංකාර වෙච්ච වෙලාව වගේ. ඉතින් යෝගාචරය බය වෙනවා. අර සංඥාස්කන්ධේ ගෙවෙනවා කියනක ආනිසංසයක් දන්නේ එයාට හිතෙන්නේ බොඳ වෙලයි කියලා. සියල්ල බොඳ වෙලා බුදුසෙන්සු මේකට කියන්නේ විරංජන වෙනවා විරජ්‍යති කියන වචනේ පාවිච්චි කරනවා. රංජනය කරන දෙයක් නෑ. බලුවමනයක් වගේ පේන. ඒක භාවනාව දියුණුවක් කියලා දන්නේ නෑ. ඒ කියන්නේ බනින්න දෙයක්වත් නෑ. එහෙනම් මේක විස්තර කරලා දෙන්න පුළුවන් සංඥාව දිගේ බලන දේ ඔක්කොම තියෙනවා. ඔක්කොම කලවම් වෙලා. ඒක හරියට කියනවනම් හොඳ විවිධ ලස්සන හොඳ කැම මේසයකට ගිහිල්ලා වර්ණ රස ගන්ධ ඕජා ඔක්කොම තියෙන ආහාරයක් කවුරු අරගෙන ඒක වමන කිරුවට පස්සේ බලන්න. ඒකේ පාටක් තියෙනවා ගඳක් තියෙනවා රසක් තියෙනවා අර ඛණ්ඩ ඉස්සල්ලා කැමක තියෙන වටිනකමත් සියල්ලෙන් අඩංගු කැම වමන කිරුවට පස්සේ ඒ සම්පූර්ණ ඒකේ තියෙන රංජන ගතිය නැති වෙනවනේ. ඒකට කියන්නේ කබරය දානවා කියලා කියන්නේ. මොකද කහා පාටයි. පිටත් ටිකක් එළියට එනවා. දීපු මිනිස්සු දන්නවා කබරය දාන කියන්නේ මොකක්ද කියලා. ඒගොල්ලෝ හොඳට කනවා, කෑවට පස්සේ වමන කරනවා. ඊට පස්සේ මැස්සණ්ඩයි බල්ලණ්ඩයි තමයි ඒක අද මේ ආහාර වෙන්නේ මොකද එකම ආහාරය ඇතුළට කියලා කලවම් වෙලා එළියට ආවට පස්සේ සම්පූර්ණ අපුලක්. ඒ වගේ තමයි යථාර්ථයෙන් බලනකොට මේ ලෝකයේ ওই කවුරු මොන જાතියෙන් රූපලාවන්‍ය කරගෙන හිටියත් මේක දෙතිස් කුණපයක් තියෙනවා. එතකොට මේ මං හිතනවා මට සාහිත්‍ය රසය නැති වෙලා. දැන් මේ ලස්සන නැතිලා තියෙන කියලා නෑ. ඒ කෙලෙස් අඩු වෙන නිසා වෙන්නේ. මොකද ඒක දන්නේ නෑ. භාවනා දියුණුවක්ද කියලා. හිතන්න නිකව හරි අබුද්ධෝත්පාද කාලෙක මේ ප්‍රශ්නේ මතුණා නම් කාගෙන් අහන්නද කියලා. අපිට අද තියෙන නිසා අපිට පේනවා දැනට ඉර පායලා නැතත් හෙට උදේ හරි ඉර පායයි කියලා. අබුද්ධෝත්පාද කාලෙක අපි කොච්චර සංසාරේ සැරිසරන්න ඇද්ද? මේ වගේ තත්තාවම අපි කොච්චර බේත් බොන්න ඇද්ද? කොච්චර සාන්ති කර්ම කරන්න ඇද්ද? ආයත් මේ නැති වෙච්ච මතකේ ඇති කරලා දෙන්න. එතකොට වෙන්නේ මොකද්ද? කෙලස් ටික හොදලා ගෙට ගත්තා වෙයි. ඒ නිසා මේක බලන්න මේ සංඥාව බොඳ වී යෑම. සංඥාව වියකී යෑමක්, රංජනීය විරංජනීය වීමක්. එහෙම නැත්නම් කියනවා රාගයේ විරාගයේ බවට පත්වීමක් කියලා. ඒකට අගේ කරන්න අපි දන්නේ නැත්නම් ඉතින් අර අන්ධයාට ගමනක් යනකොට මණිකප්පයි ගහනවා වගේ තමයි. මේ මනුස්සයාට තේරෙන්නේ නැහැ මේක මණිකක් කියලා. ඉතින් මේ මේ වැඩ මේ ප්‍රශ්න විචාරත්ක වැඩ පිළිවෙල හරහා මේ தત્ත්වේ තේරුම් ගනිත්වා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව. පෙර දින ඔබ වහන්සේගේ උපදේශ පරිදි පරියංක භාවනාව කරගෙන යමි. විනාඩි 5 සිට 15 දක්වා නාසිකාග්‍රය කෙරෙහි සිහිය පවත්වා ගැනීමට හැකිව ඇත. ටික වේලාවක් භාවනා කරන විට කඳින් පහළ කොටස සහ අත් දෙක නොදෙනී යන්නක් මින් දැනේ. එවිට බියක්ද දැනේ. අත්පා සෙලවීමටද සිටේ. එහෙත් පෙර දින ඔබ වහන්සේගේ කමඨහන් උපදේශ පරිදි මේ භාවනාවට අනුග්‍රහයක් ලෙස සලකා දිගටම කරගෙන යමි. සිතුවිලි මනසට ආවත් නාසිකාග්‍රය කෙරෙහි සිහිය තබාගෙන ඒ දෙස බලමි. සක්මන් භාවනාව. පෙර දින ඔබ වහන්සේගේ කමඨහන් උපදේශ පරිදි සක්මන කරගෙන යමි. දැන් පාදයක් පාදයන් දෙකටම වේදනාව දැනේ. නමුත් ඒ භාවනාවට බාධාාවක් නොවේ. විනාඩි 30ක් පමණ සක්මනෙහි සිහිය පවත්වා ගත හැක. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමු. තෙරුවන් සරණයි. අජේ සක්මනේ දැනෙන වේදනාව භාවනාවට බාධාවක් මේ භාවනාවට ආධාරකයක්. සතියේ තියෙන නිසයි මේක දැනෙන්නේ කිව්වනම් ප්‍රමෝදිකුත් පහළ දැන් තියෙන්නේ අන්තම්මල හොන්තු කරදරයක් කරන්නේ නැහැ කියන එක විතරයි. නම ඉස්සරහට තේරෙයි අපෝ මේ තියන්නේ හොඳටම සතියේනේ. ඒ නිසා මේක ප්‍රමෝදයට හේතු නැයි කිව්වොත් දැන් මේ පයේ කරදරේ ප්‍රමෝදයක් වෙලා. මේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ තමයි පැමිණි දුක් පැණි රහයි කියලා කියන්නේ. ඉතින් ඒකෙදි අපි බොහොම තෙපර බබා යන්නේ ඔතෙන් බොහොම අකමැත්තෙන් වගේ යන්නේ. ඉතින් අර මුල ටික කියනකොට මට හිතෙනවා කවුරු හරි හදිසි හරි මැරුණත් මේ භාවනා මධ්‍යස්ථට ආපු කෙනෙක් තාම මැරෙලා නැහැ කියලා හිතී. හිතේ. ඇයි මේ ගණන් ගන්න දෙන්නේ පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා මැරුණත් ගාලල්ලා ඒ ඕනේ බීපු මිනිහෙක් මැරිලා හිටියොත් පාරයිනේ කවුරු ගණ ඕක බොරු කරන්නේ ඔය බීලා ඉන්නේ කියලා කියනවා. ඌ මැරිලා ඇත්තටම. ගණන් ගන්න නැහැ. වෙන මිනිහෙක් නම් ඉසాత බඳගෙන අඬන අයියෝ අලහල මලයි කියලා. බීබු එක මලත් ගණන් ගන්න ඕක හැමදාම ඔහම තමයි කියනවා ගණන් ගන්න. ආන්නේ වගේ මේ ජීවිතේ තියෙන ප්‍රශ්න බරපතල ප්‍රශ්න පුංචි කරලා පෙන්නනවා. අමාරි සයියගේ අර කණ්ණාඩිය වගේ. කිඹුලල්ලන්ට යනකොට ගෙනියන්නේ. ඒ කණ්ණාඩිය බලපුව ඕන එක පුංචිලා පෙන්නන ඒක ඉවරයි. ලොකු කරන්න ඕනේ ලොකු කර දෙයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි පුත්තජන කියන්නේ. ඒක තමයි පෞල් කනවා කියන්නේ. මේ පුංචි දෙයක් කරන කෑ ගගහ විදිනවා. ඒක අනිත් පැත්තට දාන කොච්චර ලොකු දෙයක් වුණා දාලල්ලා කියනවා යනවා. ඒ නිසා මම හිතන කාට හරි හොඳ heart attack ඇවිල්ලා මැරුණත් මැරුණට පස්සේ චුවර් නැති වෙයි. මැරුණාද භාවනා කරනවාද කියලා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා ත්‍රිපිටකේ සරුවචාන්සේ ඉන්න කාලේ මේ ලෝකෙ මැරිලා ගිහිලා දිවි ලෝකෙත් පහළ වෙලා තාම හිතනවලු හීනෙක ඉන්නේ කියලා. තාම හිතනවලු මේ භාවනාදී ඇතිවෙච්ච මානසිකාරයක් වෙනවා කියලා දන්නේ නැහැ. ඒක හොඳයිනේ. මැරිලා දන්නේ නැහැ. හරි මම රසාව කරන කෙනෙක් කියන මේ මනසට heart attack වෙලා මැරිලාලු මිනිහවත් දන්නේ නැතුළු මැරෙනවා කියලා. මම අනික් මිනිස්සු දැනගෙනද මැරෙන්නේ කියලා. නෑ කොයි එකක් දන්නේ නැහැ. ඒ නිසා මරණයත් විහිළුවක් බවට පත් වෙනවා විපස්සනා කරනකොට. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. ඊයේ දිනේට වඩා අද ආස්වාස ප්‍රාස්වාස සැහැල්ලු වී ඇත. දිගු කාලයක් පරියංකේ සිට භාවනා කළ හැකි බව හැඟියයි. සිත පිටතට යන ප්‍රමාණයද අඩු වී ඇත. සක්මන් භාවනාව. වැලිමලුවේ සක්මන් කරන විට වැලි ඊටා මුදු ලෙස පයට ස්පර්ශ වේ. උඩුකය තදවන ස්වභාවයක් දැනේ. වරින් වර හිත පිටතට ගියත් බොහෝ පියවරවල් සතියෙන් බැලීමට හැකි වුණි. ඔබ වහන්සේට වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. තව තව පියවර සතියෙන් බලන්න ලැබේවා. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මිහිදී සක්මන් භාවනාව එක දිගට විනාඩි 30ක් පමණ සක්මනෙහි යෙදිය හැකිය. මම වම වම් පාදය උස්සන විට සැහැල්ලු බවත් පාදයේ වැලි තැවිරි යන බවත් දැනේ. ගෙන යන විට සැහැල්ලු බවත් පාදයේ තබන විට ඇඟිලි බර ගතියකින් පවතී. දකුණු පාදයේ වම් පාදයේ තරම් ක්‍රියාශීලී ගතියක් නොමැති බව දැනේ. එය පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. පරයන්ක භාවනාවේ සිත විනාඩි 4ක් 5ක් එක්තැන් කරගත් නමුත් හුස්ම රැල්ල නොදෙනී සිත විසිරී යන බව හොඳින් දැනේ. ඊට පසු නැවත සිත එක්තැන් කරගත හැකිය. ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේට ඉක්මන් භවයකදීම සතර මග සතර ඵල ලබා නිවන් සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි සාදු සාදු මේක අර සක්මන් භාවනාවේදී ඔසවන බව යවන බව තබන බව සහැල්ලු බව ආදි වශයෙන් භාව ලක්ෂණ පිළිබඳව හිත ගිහිල්ලා තියෙනවා නමුත් අහන එකට පැහැදිලි කිරීමක් ඕන කියලා භාව ලක්ෂණ වල පැහැදිලි කිරීමක් ඕනේ නෑ ඒවා න්‍යාය ධර්ම අපි මෙතෙක් කල මේක මගේ කකුල මම යවන්නේ කියන එක වෙනුවට දැන් යවන බව වැටහෙනවා. මේක නිකන් ක්‍රියාවක්. ආහන්න විදිහට මුල් ලෝකෙ සිද්ධ වෙන ඔක්කොම භාව ලක්ෂණයෙන් දකිනවනම් මේක හොල්මනක් විතරයි මේකේ තියෙන්නේ. මේක කලින් හදපු DVD එකක් මේකේ තියෙන්නේ. ඒකේ ඔය වැඩ යනවා. උඹට එඩිට් කරන්න බෑ. උඹට මේක බලන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න අයිතියක් නෑ අපට. මෙනිකන් කර්ණ පරණ වයින් කර බොනික් එකක් වගේ වැඩ යනවා. බව ගති කියලත් ඔකට කියනවා ස්වභාව කියලත් කියනවා. අනේ බව දැක ගන්න පුළුවන් නම් තේරෙයි බබෙක් දිහා බලන සතෙක් දිහා බලන මේ භාවයේ වැඩ කරන හැටි. කොහෙන් එනවද දන්නේ? ලොකු සාංශ කියන පුංචි කාලේ මුගටි පෙට්ටියක් හැදුවා. මම හිතන්නේ අලුත් අලුත් ගමදී කොහෙද. ඉතින් ඌට එළවලු බත් පොළු කැම දෙන්නේ. ඊට බෙලිකට කට්ටක් ගෙනත් දුන්නලු ගොම්බෙලි කට්ටක්. ඒකක් දන්නේ මොකක්ද දන්නේ? ඒක යන පොළවේ ගහනවලු. අර ගොම්බෙල්ලෙක් හම්බෙච්චාම පොඩි කරලා කන හැටි සහජාසින් ඇවිල්ලා. ඌට කවදාකවත් ගොම්බෙල්ල දීලා නැතිනු. එළවලු කැම දීලා තියෙන බොළු බිලි කට්ටක් ගෙනත් දීපම උස්සලම ගහනවලු. ගහන බවක් උගේ තියෙනවා. ඇයි? කවුද දන්නේ? මේවා දිහා භව ලක්ෂණ විදියට ගති විදියට න්‍යාය ධර්ම විදියට බලන්න ඉන්නේ ටෙලිග්‍රෑම් එකක් බලනවා වගේ උදේ ඉඳලා හැන්දනකම් පිස්සු කෙන හැටි බලතයි. හොඳ හොඳ පිස්සුවක් තියෙනවා. සාමාන්‍ය පිස්සුවක් නෙමෙයි. අනිත් එක ඥානන්දහමරගෙන ඒ ඒ රංගපෑම අපි ඉතාමත්ම తాවකාලිකව කරනවා නිකන් චිත්‍රපටියේ මැග්ස් මොකද්ද මේ බොක්ස් ඔෆිස් වාර්තා බින්දෙන්න. টොප් එකට කරනෝනේ අපේ බව. අහන්න එපා. බලන්න ඒක නිරීක්ෂකෙක් විදියට. ඒතර මේ ළඟ ඉන්න මිනිහා තෝල්මනක් විතරයි. ඌත් ඒ කර්මානුරූපෝ නම් බවක්. අර බව මේ බව තියෙන. ඉතින් ඕක බලන හිටියට ඕකට උත්තර දෙන්න අපි අර බලදාරි දෙවියන් වහන්සේවත් අපිට ඒක උත්තර දෙන්න අයිතිවාසිකමක් නැහැ. බලහන් ඉන්න ඒ භාව කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. බුද්ධියේ ඉඳලා හැඳ වෙනකන් hina කකා ජීවත් වෙන්න පුළුවන්. ප්‍රේමේ මාගේ ආහාරේ මොකද්ද බැඳි ලෝකේ කියලා ප්‍රේමෙමයි එතකොට පහලෙන ඔක්කොම භවයේ ඔක මේ නඩ මේ හොල්මන් නටන හැටි දිහා බලනකොට ඒ කලින් ඉඳලා ඇති කරව භවයට යනවා මම මොකටද ඒකට උත්තර දෙන්නේ මට හොඳටම ජොලිය තියෙන්නේ එයාපෝට් එකට ගිහිල්ලා ඒ විවිධ ඇඳුම් රංගපෑම් කරන කට්ටිය ඉන්නවනේ එක එක ජාතික ඇඳුම් ඇඳගෙන රංගන හැටි මම ඉතින් පැත්තකට බලාගෙන ඉන්නවා මට බය දෙක තුන ඉන්නවා ඉබා වෙන්නේ මේක ඇඳුම් තරඟ වගේ নানা ආකාර ඇඳුම් ගන්න එක උපරිම රංගදෙන දක්වනවා එහෙම නැත්නම් නවලෝකයට වගේ ගිහිල්ලා ලෙඩ්ඩු දිහා බලලා ඉන්නකොට මුන්ට කිසිම ලෙඩක් නැහැ මුන්ට ඕනෙලා තියෙන්නේ මේ මව අපාන්නේ ඒකට ඉල පොලිපේ ඉන්නකොට මේ කරන අඟරදංගර වැඩ ඒ පන්තිය Taman හවු පැලැන්තිය පෙන්වන්න හදන හැටි දිහා බලනකොට මේ ලෙඩේට බේත් නැහැ නේ. ඔකට කියන්නේ පිස්සු කියලානේ. පොල්මාදේ. ඔකට කියන්නේ නුගුනේ. ඔකට බේත් නැහැ. බලාගෙන ඉන්න පුළුවන් මුණුත් ලෙඩ්ඩුද කියලා ඇත්තම තමයි ලෙඩ්ඩු තමයි මානසික අසහන. ඒ බව. ඒකට උත්තර බඳින්න යන්න එපා. ඒක අපිට අයිති වැඩක් නෙවෙයි. මේක දිහා ඇස් පිල්ලම් ගන්න තු බලන්න පුළුවන් නම් සෑහෙන බේරුමක් තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සතියින්ම දකුණු පාදය ඔසවනවා ඉදිරියට ගෙන යනවා තබනවා. වම් පාදය ඔසවනවා ඉදිරියට ගෙන යනවා තබනවා වශයෙන් විනාඩි 15ක් පමණ සක්මන් කළා. වැලිමලුවේ. ලනුපැදුරේ දැනෙන ගොරෝසු භාවය වැඩි. සුළු වශයෙන් දැඩි බවත් සමහර අවස්ථාවලදී වැලිමලුවේ සක්මන් කරන විට දැනුණා. වැලිවල සිනිඳුභාවයක් දැනුණා. වම් පාදය දකුණු පාදයට වඩා බරට පොළවේ ස්පර්ශ වන බවත් සිහියෙන්ම දැනුණා. පාදයේ ඉදිරියට ගෙන යන විටදී පතුලට යම් සිසිලක්ද දැනුණා. වැලිමලුවේ සක්මන සක්මනට මම ප්‍රියයි. ස්වාමින් වහන්සේ පාදයේ ඔසවන විටත් ඉදිරියට පාදය ගෙන යන විටත් පාදයේ පොළවේ තබන විටත් මුල මැද අග නිරීක්ෂණය කරන්නේ කෙසේද? අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. අප සැම සසලින් නිතර කීමට ගන්නා උත්සාහයට අපි ඔබ වහන්සේට নমස්කාර කරන්නෙමු. නිර්වාණයම අවබෝධ වේවායි පතමු. ඒ මුලමදාග කෝවිතත් ඔසවන වෙලාවේ යවනව නෙවෙයි ඔසවනවමයි. යවන වෙලාවේ ඔසවනවා නෙවෙයි, තබනවා නෙවෙයි, යවනවාමයි කියලා එක ලකුණක් හරි බලලා ඒක වார்த்தාවට දැම්මොත් නම් ඒක හරහා කියලා දෙන්න පුළුවන් මුලැමැදාග. එහෙම නැතුව මේ අදාළ නැති Taman අත්දකපු නැතිව අත්දකපු දෙයක් විස්තර කරන්නේ නැතුව ඒක ගැන කතා කරන්න ගියාම අහසේ චිත්‍ර අඳිනවා වගේ. අහසේ චිත්‍ර අඳින්න බෑ කැන්වස් එකක් තියෙනවා. නිසා ඔසවනවා යවනවා තබනවා බැලුවා නම් මොනවද වැටහුනේ කියන එක අඩු ගන්න එසවීමට සාපේක්ෂව යවන එකේ වැටෙහිම මොකද්ද කියලාවත් ලියන්න තරම් පෑන පාවිච්චි වෙන්නේ නැත්නම් කොටදාසිය පාවිච්චි වෙන්නේ නැත්නම් එලි දැක්වීමක් කරන්නේ නැත්නම් මුලමදාග කියලා දෙන්න විදියක් නැහැ ඒ නිසා ඒ අත්දැකීම දෙන්න ඉදිරියට එතකොට නම් හම්බෙච්ච ළමයා ගෙනත් පෙන්නුවාට පස්සේ නම් කේන්දරේ ලියන්න ඕනේ මේ හම්බෙච්ච නැති ළමයින්ට කේන්දර ලියන්න ගියාම අමාරුයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පාන්දර පරියංක භාවනාවට සූදානම්ව ඉඳගෙන සිටින කය දෙස වරහන් ඇතුළේ ඉරියව්ව දෙස ටික වේලාවක් නිරීක්ෂණය කොට නාසිකාග්‍රය අරමුණු කරගෙන ආනාපාන සති භාවනාව කළෙමි. හුස්ම දෙක තුනක් ආස්වාස ප්‍රාස්වාස කළ විට හිත ඒකාග්‍ර වී හුස්ම දිගටම බිඳි බිඳී යන බවක් වැටහුණි. දිගටම එසේ සතියෙන්ම බලා සිටීමි. අවට පරිසරයේ ශබ්ද දැසුණත් ඒ නොසලකා හැර භාවනා කළෙමි. මගේ හිසද බෙල්ලද පහතට යොමාගෙන භාවනාව පැය එකමාරක් පමණ සිටින විට සමාධිය පහළට යාම නතර වී හුස්ම දෙක තුනක් ගැනීමට හැකි විය. ඉන්පසු නැවත සමාධිය උඩ අතට ඇස් මට්ටම දක්වා ඉහළට එසවි නැවත පහළට ඇදී ඇදී ගියා. එය දිගටම කර ගැනීමට බැරි වුණේ උදේ දාණයට යාමට සිදු බැවිනි. සතියෙන්ම නැගිටෙමි. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ඉඳගෙනම කළ යුතු වුණවත් මට පැය දෙකකට වඩා වාඩි වී කළ නොහැකිය. තුනටි අමාරුවක් තිබෙන බැවිනි. ඉඳගෙන භාවනාව පටන්ගෙන පැයක් පමණ ගිය පසු සමාධිගත වූ පසු ඉරියව්ව වෙනස් කොට ඇඳේ හාන්සි වී එම සමාධියෙන්ම භාවනාව කරමි. මේ සුදුසුද නැද්දයි පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙකුගෙන් කමඨහන් ලබා ගැනීමට ලැබීම මා ජීවිතයේ ලද වාග්යකි. ඔබ වහන්සේගේ සසර ගමන මේ ජීවිතයේදීම කෙලවර වී අමා මහ නිවන ප්‍රාර්ථනා කරමි. මට මේ අවස්ථාව ඒ ටික අවශ්‍යයි. හ්ම්? ඒක හිතෙන්න තියෙන මේල් එක. නෑ කෝල වෙනවා වගේ නේ. මං කිව්වා කියවන්න කියලා නිකන් මේ මේ මොනවද කියන්නේ සංශෝධනය කරන්න හරි එඩිට් කරන්න නේ කියෝ මේ ටික ටික. ඒක මාර ගෙලියක් නෙමෙයි නා කියලාත් තියෙන කෝලා. මෙම අවස්ථාව ලබා දුන් නන්දසීලි ගජවීන මෑණියන්ටත් කුමාරසේන මෑණියන්ටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර චතුරාර්ය සත්‍ය අවබෝධ වී මේ ජීවිතේම සසර ගමන කෙලවර වේවා. ඊට පස්සේ තදාලන. පැංගිරි වීසි වෙනවා නිකන් කියනකොට. මම ඔය එව්වා කියන්නේ කියන මගේ ලියුම් කියවපන් කියලා මං කිව්වේ. ඔව් මේකෙදි පටලවිලි තුනක් හදාගෙන තියෙනවා මේ ආනාපානියත් එක්කයි. ඒ වගේම සමාධියයි සතියයි පටලවාගෙන තියෙනවා. මේ සක්මන ගැන සඳහන් කරලත් නැහැ. ඒ නිසා අන්නේ ඒව පිළිබඳව තේරුම් ගන්න හොඳම වැඩි අර මූලික කමඨාන උපදේශ නැවත අහන්න. ඔය කියන සමාධිය ඉහළට යන සමාධිය පහළට යන සමාධිය කියන જાතියක් කිව්වගේ පොත්වල නැහැ. මේ මොකද්ද එකක් පැටලිලා තියෙන හොඳ දේවල්. හැබැයි වැරදි නමක් කියප ගමන් සම්පූර්ණ මේ අපි වෙන අපි හිතුවොත් මේ මේ තලතෙල් බෝතලේ දොඹ තෙල් ටිකක් දාලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා හිතාගන්න. ඉතින් ගන්න එක නම් තලතෙල් කියලා එකන පාවිච්චි කරුවාට පස්සේ මොකද වෙන්නේ? ලේබල් එක වරද්දාගත්තට පස්සේ භයානකයි. ඒ නිසා මේ වෙන දේ ලියන්න මේක සමාධියට මේක සතියෙද මුකුත් ඕනේ නැහැ. ඒ ඒ නිසා මේ ආනාපානෙව පැය දෙකකට වැඩිය කරන්න බැරිලු. ඉතින් මරණවනේ. මේ කොන්දේ අමාරුින්ද ආනාපානෙ කරන්න බැරිලු. අහගෙන ඉනෝලේ ඉතින් ඒ වගේ. එහෙම ආනාපානෙ ඕන ඉන්න ඉරියව්වට හිත තියන්න මොන ඉරියව්වටද සතිය පවත්තන්න. ඒක නිසා නිදාගෙන භාවනා කරන්න යන්නේක හුඟක් වෙලා නින්දට බර වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අවදියෙන් ගතකරනද සතියෙන් සක්මණෙන් ගතකරනද ඒ නිසා ආනාපාන සතිය විතරක් නෙවෙයි මෙතන අපි කතා කරන්නේ ඉරියව්වේ පවත්තන සතිය. අන්‍යගේ මූලික කරුණු තුනක් විතර පැටලීලා තියෙනවා. ස්තුති කරලා නම් තියෙනවා. ඒකට කමන්නේ නැහැ. මටනේ ස්තුති කරලා තියෙන්නේ. රන්ද සීලුව ගණන් ගන්න යන්නත් එපා. ස්තුති කෙරුවට මේ කබර ගෝයා දැකලා තලගෝයාට ස්තුති කරලා තියෙනවා. ඉතින් සාන්නේ පොඩි පටලවිලි ටික හදාගන්න මූලික උපදේශ පන්තියට නැවත හුම්කම් දෙන්න කියන මොකද හිත යනකොට ඔක්කොටම හම්බෙයි ඒ මූලික උපදේශ පන්තිය. ඒක අරගෙන ආයි කියවන්නේ එතකොට බොහොම ඉක්මනට ඒක හදාගන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම සක්මන් භාවනාවේ යෙදී සිටමින් ගමන් කරද්දී ගමන් කරන බවත් සිහියෙන් යුතුව දැනගත්ෙමි. එසේ ගමන් කළ මා නැවතී සිට මා දැන් නැවතී සිටි සිටිමි යයි වර්තමානයේ තුල සතියෙන් සිටි විට නැවත මාහට ගමන් කිරීමට අවශ්‍ය වත් පාද ඉදිරියට තැවීමට වරහන් ඇතුලේ කොයි පාදයේද තබන්නේ සිතක් පහළ නොවුනි සිතට කිසිම සිතුවිල්ලක් ඇති නොවි මා ස්වල්ප වේලාවක් ගමන් කිරීමට සිත පහළ නොවු නිසා නැවතී සිටියෙමි ඒ වන විට මනස සැහැල්ලුවෙන් පැවතුනි එසේ ගමන් කිරීමට සිතක් පහළ නොවුයේ ඇයි කියලා පහදා දෙනු මැනවි. පරියංක භාවනාව. පරියංක භාවනාවේ යෙදී සිටියේදී සිත පිට ගිය පසු නැවත පැමිණීම ගැන පසුතැවිලි වුමා ඔබ වහන්සේ ඊයේ දේශනා කළ නිසා දැන් පසුතැවීමක් ඇතිවන්නේ නැත. සිතට සිතුවිලි ඇති නොවන පරිදි සිත පිහිටුවාගත් පසු හුස්ම ගැනීමත් සිතුවිල්ලක් පහළ වීමක් නිසා යයි හැඟී ගියමි. සිතුවිලි ඇතිවීම වැලැක් වූ පසු හුස්ම ගැනීම නතරවන අයුරු පෙනුනි. පරියංක භාවනාව තුළින් සිත සමාධිගත වන අයුරු දැනගත්ෙමි. ඔබ වහන්සේට මේ භවයේදීම සියලු කෙලෙස් නසා රහත් ඵල විමුක්තියට පත්වීමට මේ පින් උපකාරී වේවා. ඔය සක්මනේදී ඔය කියලා තියෙන එක බුදුන් පන්දිස්වාංශ කියන්නේ ස්විච් එක දැම්ම නැත්නම් ෆෑන් එක කරකෙන්නේ නැහනේ. මේ නිකන් යකඩ ගොඩක් විතරයි. ස්විච් එක දැම්මට පස්සේ කරකිනවා. ඒකේ මැජික් එකකුත් නැහැනේ. විදුලිය යනකොට යගේ චේතනාවක් පහළුනේ නැත්තම් මේ ශරීරේ දරකඩක් වාගේ. ඒ හොල්ලන්න පෙරලන්න බෑ. ජීවිත උස්මයි විඥානයයි තියෙනකොට තමයි මේක අපිට ඕන ඕන නටන්න පුළුවන්. නැත්නම් සමහර ලාවට එහෙම හිර වෙලා වෙන වෙලාවක් හිටිනවා. ඉතින් ඒව තමයි මානසික අසහන කියන්නේ අන්තභාගය හැදෙනවයි කියලා කියන්නේ. ඉතින් ඒව ඇයි වෙන්නේ කියලා අහන්න අපිට අයිතියක් නැහැ. මේ ශරීරයට ඕව වෙන්නේ නැතුව ගස්කල් වලට වෙන්නේ ඇයි? ඒක වෙනකොට බලන්න ඕක තමයි හැටි. ඒක ඒ විදිහට වාර්තාගත කරන එක විදිහට අනුන්ගේ ශරීරයක වුණා වගේ. එහෙම නැතු ඇයි කියලා අහන්න ගියොත් මේ ශරීර අසාවක් ඇති වෙනවා. ඒ නිසා මේ ශරීරය අපිට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒ ඉඳපු ගමන් යා මේ ස්ට්‍රයික් කරනවා. වැඩ වර්ජනය කරනවා. මොන කරන්නේ? වෙන්න පුළුවන්. ඒක පිළිබඳව සැකහිපදන්න එපා. පිට වැඩි විලෝපනයක් ආවත් තමන්ගේ වැඩේ කරගෙන යන එකයි තියෙන්නේ. ඒක විරෝධයක්, නොවිය යුත්තක්, අසාභාවික දෙයක් කියලා හිතන්න එපා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මූලාරම්භයක් ලෙස කයට සිත පිහිටුවා මම දැන් මෙතන ඉන්නවා කියා මෙනෙහි කරමින් ලනුපැදුරේ සක්මන් කළෙමි වම තියෙන විට වම කියාද දකුණු පාය තිබෙන විට දකුණු කියාද මෙනෙහි කළෙමි පසුව සෑහෙන වේලාවකින් පාය එසවීමගෙන යාම තැබීම යන මුළු ක්‍රියාවලියම කෙරෙහිම සතියෙන් බැලුවෙමි. ඉන්පසු අනායාසයෙන්ම සිතුවිලි බාධාවකින් තොරව දිගටම සක්මන් කළෙමි. දන හිසේ වේදනාවක් තිබුණද එය නොසලකා සක්මන් කළ විට එයද නොදෙනී ගියේය. සිතුවිලි වලින් තොරව සක්මන් භාවනාව කිරීමට හැකි විය. ශරීරයට අපහසුතා ඇති වුණත් පසු ඒවා සියල්ලම දැන් නැති වී ගොස්ය. පරයන්ක භාවනාව සති නිමිත්තේ නාසිකාග්‍රේ සතිය තබාගෙන ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කෙලෙමි. දිග හුස්ම කෙටි හුස්ම වරින් වර දැනෙන්නට විය. එක්වරම වලකට වැටෙනවාක් මෙන් දැනුනි. එවිට හුස්මද නතර වී ගොස්ය. හුස්ම කොහේදයි බැලුවෙමි. නමුත් බාහිර ශබ්දද ඇසුනි. ශරීරයේ ඉදිරියට තල්ලු තල්ලු වී යනවාක් මෙන් දැනුනි. දැන් ශරීරයේ නොදෙනී ගියාක් මෙන් දැනුනි. හෘද ස්පන්දනයේ වේගයෙන් දැනුනි. නමුත් පිට ප්‍රදේශයේ චලනද නිරීක්ෂණය කළෙමි. මෙසේ විනාඩි 40ක් පමණ සිදුවන දේ නිරීක්ෂණය කළෙමි. හේතු සකස් කරන විට වරහන් ඇතුලේ සතිය වීරය නුවණ ඵලය දේ යනුව ලැබෙන බව අවබෝධ කරගතිමි. මේ කුමන தත්වයක්දයි පැහැදිලි කර දෙනෙමින් ඔබ වහන්සේගෙන් පාද නැමෙදී ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ අජරාමර නිවන් සුව ලැබේවා සාදු සාදු ඔන්නක ඉස්සරහට යනකොට ඒ ටිකක් තේරෙන්න පටන් ගන්නවා කොහොමද මේ අන්තර් සම්බන්ධතාව දැම්ම කලබල වෙන්න එපා යන ක්‍රමයේ හරි කියලා විශ්වාසය තියෙනවා නම් අත්දැකීම් තව ටිකක් එකතු වෙනකන් ඉස්සරහට යන එකයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ සවස් සරුවේ පරයන්ක භාවනාවේ හුස්ම රැල්ල සිමින් ගලාගෙන ගියේය. ටික වේලාවකට පසුව හිස පුරාම නලියන ස්වභාවයක් දැනින. විනාඩි දෙකක් පමණ මේ අවස්ථාව තිබුණේය. මම එදෙස බලා සිටීමි. ඉන්පසු එම නලියන ස්වභාවය කෙමෙන් කම්මුල් දෙක දිගේ පහතට ගලා යන දැනින. මොහොතකට පසු මෙය නැවතින. කලින් මුළු ශරීරය පුරා තිබූ අනින්නාක් වැනි වේදනාවද නැවතින. නමුත් වරින් වර ශරීරයේ එක් එක් කොටස්වල අනින්නාක් වැනි ස්වභාවයක් දැනේ. නමුත් හුස්ම රැල්ල ගලා යමින් පවතී. සතියද හොඳින් පවතින බව දැන් දැනේ. ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඉක්මන් භවයකදී සසනෙන් එතර වීමට ලැබේවා. තෙරුවන් සරණයි. ඔය ලියලා තියෙන විදිහට සතිය ඒ ඔක්කොම හරහා යන බවට ඇහ ගහගෙන නැත්නම් සතියට ඇහ ගහගෙන යන්න ඉස්සරහට ඒතකොට තමයි තේරෙයි තමෙන් සතිය අරසා කරලා දෙනවා නම් සතිය කාන්තෙන් තමන් අපිට අරසා කරලා දෙනවා දැන් ඒකට කිට් වෙලා තියෙන නිසා සතියට හැටි ආගෙන අනේකයි තියෙන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලිමළුවේ හෝ ලනුපැදුරේ සක්මන් කරද්දී පියවර වෙත යොමු කළ සිට නොවිසිරි පියවර 30ක් 40ක් වද යා හැක සක්මනේ පියවරක් සෙමින් සෙමින් වෙද්දී සතිය එලෙසින්ම දිගට පවත්වාගෙන යා හැකි බව දැනේ. සිත පිට යන්නේ ඊතා අඩුවෙනි. මා වඩා ගැඹුරු වන්නේ පරයන්ක භාවනාවටය. පරයන්ක භාවනාව. මෙම මම පරයන්කයට වාඩි වී ආනාපානයේ අරමුණු කළෙමි. හුස්මේ මුල මැදාග මෙනෙහි කළෙමි. ආස්වාසයේ වේගවත් බවත් ආස්වාසයේ අවසන් වූ විටම ඉඩක් නොතබා ප්‍රස්වාසයේ පටන් ගන්නා බවත් දුටුවෙමි. හුස්ම රැලි 7ක් 8ක් පමණ ගත වූ පසු ආස්වාසයේ සංසුන් බවට පත්වන අන්දමත් ප්‍රස්වාසයේ ඇරඹින්නේ තවත් තප්පර එකක් හෝ දෙකකට පමණ බවක් දුටු වෙමි. ප්‍රස්වාසයේ අවසන නැවත ආස්වාසයේ ඇරඹින්නේ පපු කුහරය තුල ඇති තෙරපුම සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු බවත් නැවත ආස්වාසයේ ඇරඹීමට තප්පර 4ක් හෝ 5ක් පමණ ගත වෙන බව නිරීක්ෂණය කළෙමි. මේ වන විට මම ආනාපානයේ මුල මැද අග දෙස බැලීම ක්‍රමයෙන් අඩුවෙමින් ගිය බව දැනුනි. සෙමින් ඉහළ පහළ යන හුස්ම දෙස බලා සිටියෙමි. ක්‍රමයෙන් ප්‍රාශ්වාසය නැවතීමත් ආශ්වාසය ඇරඹීමත් අතර කාලය දිගු වන්නාසේ දැනින. මේ වෙන විට මගේ උකුල මත දෙයක් ඇති බව දන්නා නමුත් නොදැනින. ශරීරයේ අනෙක් කොටස්වල සංවේදනය දැනුණු අතර ටිකෙන් ටික සිරුරේ පහළ කොටස නොදෙනී ගියේය. වරහන් ඇතුලේ දෙපා ඇතුළුව. එහෙත් ඒවා ඇති බව සිතට දැනුනි. සැහැල්ලුවට පත්ව ගොසිනි. මෙසේ තවත් ටික වේලාවක් බලා සිටියේදී එක් පයක් රිදුම් දෙන බවක් දැනුනි. ඒ ඒ වහාම මගේ සතිය ආනාපානයේ විය යුතු බව දනි. නැවත හුස්ම දෙස බලා සිටියෙමි. කිසිදු අපහසුාවක් නොදෙනුනි. දැනුනේ ආනාපානය පමණි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ භාවනාව ඉදිරියට ගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. මේ භවයේදීම අරහත් ඵල ලැබීමට හේතු වාසනා ලැබේවා. නිදුක් බව හා නිරෝගී බව දිවි ඇති තුරාවටම පවතිවා. සාදු සාදු. මේ විදිහට හුස්ම ගෙවෙන දිහා දිගට බලනකොට බලනකොට තමයි මැරෙන හැටි Taman මැරෙන්නේ ඉස්සෙල්ලා මරණයට මුහුණ දීම ලස්සනට සිදු වෙනවා. ඒතර තියෙන එක හරි ජොලි වැඩේ මේ නෑදෑවේ ළඟ නැත්තම්. ඉල්ලියොත් එහෙම අල්ලිම කරදරේ නහයත් මෙරිකනවා කතායත් ඕනවා ගිරාණු දාලා කටාරිනවා කවුරුත් නැතුව ඔක දිහා බලන් ඉඳ තියෙනවනම් බුදුහාමුදුර අපිට දීලා තියෙන එක තමයි. අනේ හුස්ම යන වෙලාවේ නෑදෑයෝ ළඟ නොසිටීවා කියලා මන්නම් ප්‍රාර්ථනා කරනවා. කිසි එකෙක් ඕනේ මේ හුස්ම ටික හිමීට හිමීට ගෙවෙන හැටි බල බල ඉන්න පුළුවන් නම් ඕකට කට්ටියට අප්සෙට්. මොකද උන්ට බූදලේ දීලා නෙවෙයිනේ මැරෙන්නේ බූදලේ දීන්නට පස්සේ නම් ගණන් ගන්නෙම නැහැ. ඒ නිසා තීන හරිය ලියලා තියලා ওই හුස්ම ගෙවෙන හැටි හොඳට බලනින්න උද්දුම ලස්සනයි ඔක. ඒක හරි සිත් ගන්නාසුළු දර්ශනයක්. තවදුරටත් ඒ හුස්ම ඉවර වෙනකම්ම දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින හිමිදිරි පාන්දර සක්මණින් පැයක් පමණ වරහන් ඇතුලේ සක්මණින් පැයක් පමණ. පසු පරියංකයට හිඳ ගතිමි. සක්මණ අවසන් වීමත් සමග කනේ දැනුණු කම්පන ගතිය, කයේ දැනුණු කම්පන ගතිය ඒවන විටත් පැවතුණි. හිඳිනා ඉරියව්වේ සිට මෙම කයේ කම්පනයේ දෙස බලා සිටීමි. එය කොතනින් මතුවාදැයි කිව නොහැකිය. සතිමත් වීමට ගත වූයේ මිනිත්තු කිහිපයකි. කයේ සුවය මෙන්ම සිතට සුවේද දෙනුනි. සිත ඊටමත් හුදකලා වී පැයකටත් වැඩි වේලා පැවතුනි. මෙම හුදකලා ගතිය මුලදී ප්‍රමෝදය ඇති කළත් දිගටම පවතින විට කම්මැලි ගතිය නීරස ගතිය ඇතිවිය. දැන් ඇති කියා පරයන්කෙන් නැගිට සිටීමට සිත් දුන්නත් මේ තමා නිවන යයි සිතා පැයකුත් විනාඩි 20ක් යනතුරු එසේ රැඳී සිටීමි. යම් යම් රූප සංඥා මේ පරයන්කේ තුලදී මුලින් දැනුණු නමුත් වෙනත් වේදනා සංඥා දැනුනේ නැත. මේ භාවනා වැඩමුළුව තුල පරයන්කයක් තුල විවිධ දෑ අත්විඳෙමි. සමහර පරයන්ක තුල මොළයේ සියලු සෛල වැඩ කරන බවත් ධාතු ක්‍රියාවන්ගෙන් පිරුණු කර්මාන්ත ශාලාවක් වැනි බවත් සමහර පරයන්ක රූප සංඥා චේතනා වේදනා වලින් පිරුණු බවත් නිරීක්ෂණය කළෙමි. මෙසේ විවිධ දේ අත්විඳීමට භාවනාවට හිඳ ගැනීමේදී සිතේ පවතින ද සාධක වේද ප්‍රශ්නය 2 ඊයේ දිනේ සතිමත් සතියෙන් පරියංකේ සිටියේදී පිටතින් සංගීතයකට හිත ඇදී ගියේය නැවතත් අරමුණට අරමුණට සිත ගත්තත් නැවත නැවත ඒ සංගීතයට සිත ඇදී යන බවක් දැනුනි මෙම සිත විසිරී යාම හත්වන සිල්පදයේ බිඳී යාමට හේතු වෙයිද? කරුණාවෙන් පහදා දෙන්න. තුන්වෙනි ප්‍රශ්නේ භාවනා උපක්ලේශ හඳුනාගන්නේ කෙසේද? ඔබ වහන්සේ අප වෙනුවෙන් මේ කරන්නා වූ කැපවීම ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිවන් සුවය පිණිස හේතු වේවා. එසේම ඔබ වැනි පුතක මෙලොවට බිහි කළ ඔබේ දෙමම්පියන්ටත් මේ පින් අත් වේවායි පතමි. රචනේ මුල් අරින හොඳ අන්තිම නෝඩයක් අසඩ වේගෙන යනවා නිකන් මේ ඕන නැති ප්‍රශ්න දාගෙන ඒ සංගීතයේ දාන මිනිහාගේ හත් වෙනි පදේ ගන්නවත් දන්නේ නැහැ. ඇහෙන මිනිහට නම් මොකුත් වෙන්න විදියක් නැහැ. මොකද සංගීතයේ අපි අහන්න දාවේ ගන්න වෙන්නේ චන්ද්‍රා මේ රය පායාවා. ඒකේ ඒකේ මේ මට මතකයි මේ සංගීතය අහන ওই සංගීතය තමයි මම හිතනවා කියන්නේ. ඒක තිබුණා මේ මේ ඒ දවස්වල නර්ලෝ හොල්මන් කියලා චන්ද්‍රාණ කියලත් දැන් චන්ද්‍රා නිරයාමි ආවා ඔළුවේ සිටන් රෙද්ද පොරවා උඹ ආපු එක වාසනාවන් පාරේ ලයිට් එක නිවේවා ඒ ඒ මියුසික් එක කියන්නේ ඔය ඒක ඇහෙනකොට මටත් නිකන් චන්ද්‍රාණි එනවා එනවා වගේ කවුරු ආවත් අපේ මොකෝ ඒ චන්ද්‍රාණි කියලත් මම ඒ දවස්වල හැම සින්දුවටම සුමානකට සැරයක් ඔයගේ විහිළු සින්දුවක් හදලා දානවා. ඔය මියුසික් එක යනකොට මම හිතනවා මීයා මේ චන්ද්‍රානි රෑ යාමේවා කියලා මොකද්ද මේ කියන්නේ. ඒක තමයි මේ භාවනා කරන්නේ. අපි කියන්නේ චූම් පාන් කියලා ඒකට. චූම් එකයි පාන් එකයි දෙකමනේ චූම් පාන්. ඉතින් ගණන් ගන්න එපා. සිල්වල සිල්පත කඩන්න කාටවත් බෑ. ඒක තමන්ගේ තියෙන හැබැයි මේක <coughs> සැක කරනවා නම් <coughs> ඒකට බේතුකුත් නැහැ. තමන් මතක තියාගන්න ආයෙ සතියට ගෙනත් හිත දාගන්න පුළුවන් නම් නන්නත්තර විතී හිතේ තියෙන පව් ඔක්කොම අමතක වෙනවා. නැවත හිත අරමුණට ගෙනීමෙන් එහෙම නැතුව කාටවත් අපිට <clears throat> අපිට සිල්පත කඩන්න බෑ. මුල් හරිය හොඳයි වார்த்தාවේ ඒ උපක්ලේශ ගැන අහනවා මේ එකක්වත් අවශ්‍ය නැහැ සත්‍ය පිටුන කෙනා. ඉතින් මම හිතනවා අපි මෙතනින් නතර කරමු. ඊටු ප්‍රශ්න එක තියාගනිමු අපි <coughs> හෙට දවසේ. ඔව්. ඒ ටික පටලවා ගන්න එපා. ඒ ටික තියාගෙන අපි හෙට දවසේ ගන්න මොකද අපිට සක්මන්ට වෙලා මදි වෙනවා. තව විනාඩි 25ක් 35ක් තියෙනවා සක්මන් කරන්න. මේ ප්‍රශ්න පස්සට තිබීම ගැන මම කනගාටු වෙනවා. මේ ඒක මේ හිතාමතා කරපු එකක් නෙවෙයි. ඒක නිසා අපි හෙට සතිವಾರේ පටන් ගන්නකොට මේ ප්‍රශ්න ටිකෙන් පටන් ගන්නයි කියලා මම නන්දශීලී මාතාවගෙන් ඉල්ලා හිටනවා. අපි මෙතනින් ධර්ම සාකච්ඡාව නැතර කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.